සමදා තිසරණ සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි බණ ඇසීම ධර්මයේ ඉගෙනීම කියලා කියන්නේ මහා පුදුම දෙයක්. ඒ පුදුමේ අපට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ බණ ඇසීමේ අනුසස් ගැන වදාළ දේශනාව කියවද්දී ඔබ දන්නවා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ උන්වහන්සේ අනිත් අයට හැමතිස්සෙම කළේ ධර්මයේ කනට අසන්න සැලැස්වීම. එතකොට ඒ බණ අහන අයත් ඇද හොයන අදහසින් ආපු නැති අය ඇද හොයන අදහසින් ආපු අහපු නැති අය ධර්මයේ අවබෝධ කළා. සැකින් ආපු අයත් අවබෝධ කළේ නැහැ. ඇද හොයන අදහසින් ආපු අයත් අවබෝධ කළේ නැහැ. මොකද ඇද හොයන කෙනාට පේන්නේ මොකද්ද? ඇදී. සැකේ තියෙන කෙනා තුල ඇති වෙන්නේම සැකේ. සිත පහදවාගෙන බණ ඇසීමේ අද්භූත ප්‍රතිඵල තියෙනවා. ඒ ගැන සඳහන් වෙන්නේ සෝතානුදත කියන සූත්‍රයේ මේ දේශනාව අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතේ සඳහන් වෙන්නේ දැන් බලන්න මේ බණ ඇසීම ඒ කාලේ පිහිට ලැබූ අයුරු හරි විස්මිතයි. ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝතාපන්න වුණේ බණ පද කීයක් අහලද? බණපද දෙකක් අහලා. බණපද දෙක ඇහෙනකොට මේ ඇහිච්ච ධර්මයේ Tamange ජීවිතයට ගලපගන්ට උන්වහන්සේ දක්ෂ වුණා. ඊට පස්සේ ධර්මයේ ගාතාවක් නේ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතු ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් යම් ධර්මයක් හටගන්නවාද ඒ හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වෙන ආකාරය ගැන තථාගතයන් වහන්සේ වදාලා. එතකොට හේතු ප්‍රත්‍යයන් හටගන්න ආකාරයත් වදාලා නිරුද්ධ වෙන ආකාරයත් වදාලා බුදුබණ මෙයයි. ඒක තමයි මේ ගාථාවේ තේරුම. එතකොට මේ වගේ පුංචි ගාතාවක් අහලා මාර්ගඵල ලබන්න නම් මොනතරම් නුවණක් තියෙන්නේ නැද්ද? ඊට පස්සේ Tamanගේ යහළුවාට කෝලිතයන්ට ඒ ගාථාවේ පද හතරම කියද්දී අවබෝධ වුණා. සරියුත් මහරහතන් වහන්සේ සූකර කත කියන ගල්ලෙනේ බුදුරජාණන් වහන්සේට පවන් සල්ලමින් සිටියා පායන දවසක. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාති කෙනෙක් හිටියා තාපසෙක්. දීගනක කියලා. මේ තාපසතුමා එතනට පැමිණියා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අරමුණු නිසා, ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනසෙන් අරමුණු ගනිද්දී ඇතිවෙනවන්නේ විඳීමක් සැප සැප විඳීම හට ගන්නවා දුක් විඳීම හට ගන්නවා උපේක්ෂා විඳීම හට ගන්නවා මේවයි අනිත්‍ය බව විස්තර කර කර දුන්නා කාටද මේක විස්තර කළේ? අර දීඝනක කියන තාපසයාට. එතකොට මේ විස්තරයේ වෙද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පවන් සලසලා හිටියේ. කාටද පවන් සලසලා හිටියේ? භාග්‍යවතුන් වහන්සේට. ඒ පවන් සලසලා ඉඳෙද්දී සාරිපුත්තයන් වහන්සේත් හොඳට කන් යොමාගෙන අර කියන ධර්මය අහගෙන හිටියා මොකද්ද ප්‍රතිඵලේ? දීගණක සෝවාන් වුණා. ඒ එකම දේශනාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ කෝසම්බිය කියන සූත්‍ර දේශනාවේ මේ අහන දේ සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ සම්මාදිට්ඨියට ආපු කෙනාට කියලා. ඇයි හේතුව? අහන දේ කෙරෙහි හිත පහදවාගෙන ඒ නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි එයා සම්මාදිට්ඨියට පැමිණෙන්නේ. ඒ නිසා එයා දන්නවා මේ ධර්මයේ ඇසීමේ වටිනාකම. දන්න නිසා සම්පූර්ණයෙන්ම හිත යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අපි හොඳට සිහිනුවණින් අහන්න පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් ਬਾගිට ඇහෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ කියාගෙන යනකොට යාගේ හිත වෙනවන ලෝකවල පැටලෙනවා, දුවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම ඉඳලා එකපාරට හිත යනවා. ඔන්න පොඩි පදයක් අහුවෙනවා. ඊට පස්සේ ආය අහනවා. මේ වගේ වෙන නිසා කෙනෙකුට නිය සම්පූර්ණයෙන්ම ධර්මයේ ඇහෙන්නේ නැහැ. එහෙම අවස්ථාවල් එනවා. ඉතින් ඒ නිසා මේ අර ඇද හොයන්න කැමති එක්කෙනා ගැන බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා කවදාවත් ඇද හොයන අදහසින් තථාගත ධර්මයට සවන් දීම යහපතක් වෙන්නේ නැහැ කියනවා. ඇද හොයන අදහසින් අපි ධර්මයේ අහන්න ගියොත් ඒ කෙනාට ධර්මයේ කෙරෙහි පහදිනවාද අපහදිනවාද? අපහදිනවා. අපහදීම එයාගේ හිත සුව පිණිස හේතු වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙකුගේ හිතසුව පිණිස හේතු වන්නේ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි බුදුබණ කෙරෙහි සිතේ ඇති කරගන්න පැහැදීමයි. ඉතින් මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය ඉගෙන ගැනීමේදී කරුණ කීපයක් ගැන සැලකිලිමත් වෙන්න කියලා. පළවෙනි එක තමයි මේ ධර්මයේ හොඳින් අහන්න කියනවා. හිත එහෙට මෙහෙට පටලවා ගන්නේ නැතුව ඒ කියන්නා වූ ධර්මයේ හොඳින් අහගන්න කියනවා. ඒක සුතා. ඒකට පාලියෙන් කියන්නේ මොකද්ද? සුතා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඒ හොඳින් ඇසූ දේ මතක තියාගන්න කියනවා. ඒ ධර්මයේ මතක නොසිටියොත් වුවමනා වෙලාවට ඒ ධර්මයේ පාවිච්චි කරගන්න උහුට බැරුව යනවා. දහම් කරුණු සිහි කරගන්න බැරුව ගියොත් ඒ කෙනාගේ ධර්මයේ ඇසීමෙන් නියම ප්‍රයෝජනේ ගන්න අමාරුයි. ඒ නිසා ධර්මයේ ඇසීමෙන් ප්‍රයෝජනේ ගන්න නම් ඇසූ ධර්මයේ හොඳට මතක තියාගන්න ඕනි. මොකද උන්වහන්සේගේ ධර්මයේ රහස් නැහැ. හොරෙන් අඬ ගහලා කියන්නේ නැහැ. රහසි උපදේශ දෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ ලෝකයට කරන නිନ୍ଦා අපහාස නැහැ. උන්වහන්සේගේ ධර්මයේ කොමිට් කෑලි නෑ. උන්වහන්සේගේ ධර්මයේ තියෙන ජීවිතේ අවබෝධ කරන්නා වූ යථාර්ථය පෙන්වා දීමයි. ඉතින් ඒ නිසා ඒ යථාර්ථය පෙන්වන ධර්මයක් මතක තබා ගත්තොත් ඒ කිනාට ලොකු වාසියක් යහපතක් තියෙනවා. විශාල යහපතක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු දවස්වල එක රහතන් වහන්සේ නමක් පිරිසකට බණ කී කී හිටියා. උත්තර කියන රහතන් වහන්සේ. බණ කිව්වේ මොනවද? බණට කිව්වේ බණට කිව්වේ අපි ඉපදෙලා ඉන්නවා. උපන්න කෙනාට මරණයෙන් බේරෙන්න බෑ. උපන්න කෙනා වයසට යන එකෙන් බේරෙන්න බෑ. උපන් කෙනා ප්‍රිය දේවල් වලින් වෙන්වීම කියන එකෙන් බේරෙන්න බෑ. උපන් කෙනාට මේවා අනිත්‍ය වෙන එකෙන් බේරෙන්න බෑ. ඊළඟට හොඳ වේවා නරක වේවා යම් කර්මයක් කළොත් ඒ කර්මයෙන් බේරෙන්න බෑ. මෙන්න මේවා කියනකොට මේ බණ අහගෙන හිටියා සක්දිවිදු. අහගෙන ඉඳලා මේ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ ඒ උත්තර කියන රහතන් වහන්සේ ළඟට ගිහින් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ওই කියාපු බණ ඔබ වහන්සේ තුල ඇති වෙච්ච අවබෝධයක්ද අනේ දේවේන්ද්‍රේ මේ මේ මේ මේ මා තුල ඇති වෙච්ච අවබෝධයක් නොවේ මේ අවබෝධය ඇති වුණේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තුලයි බලන්න කොච්චර මිනිස්සු ඒ කාලේ නියතමානීද කියලා අප තුල ඒ ඇති වුණ අවබෝධය ශාස්ත්‍රුන් වහන්සේ තුල ඇති වුණේ කියලා උපමාවක් කියනවා. ඉස්සලා කියනවා මේ දේවේන්ද්‍රේ මේ ලෝකේ යමක් සුභාසිත ඇද්ද? ඒ සියල්ල තථාගතාරහ සම්බුදු රජාණන් වහන්සේගේය. ඊට පස්සේ උපමාවක් කියනවා දේවේන්ද්‍රේ එක තැනක තියෙනවා ධාන්නේ ගොඩක්. අපි කියමු වී ගොඩක්. එතකොට මිනිසුන්ට කියනවා ආන් අතන වී ගොඩක් තියෙනවා. මිනිසු තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට එක එක ප්‍රමාණයේ භාජන අරගෙන යනවා. ගිහිල්ලා ඒ භාජන වලට වී පොරවාගෙන එනවා. එතකොට මිනිස් වහනවා කොහින්ද ඔබ මේවා ගෙනින්නේ? එතකොට අර පින්වතා කියනවා ආන් අතන වී ගොඩක් තියෙනවා. ඒ වී ගොඩෙන් තමයි මේවා මං ගෙනින්නේ. ඒ වගේ තමයි කියනවා මේ ලෝකේ යම් යමක් සුභාසිතද ඒ සුභාසිත සියල්ල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය. අප කරන්නේ ඒ උතුම් බුද්ධ වචනය උපුටා දක්වමින් කීමයි. දෙවියන් බොහෝම සන්තෝෂයටපත් වුණා ඒ ප්‍රකාශයට. ඉතින් මේ නිසා පින්වත්නි අපට පේනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිරන්තරයෙන්ම මහන්සි ගත්තේ ධර්මය ප්‍රයෝජනෙ ගන්නයි. එතකොට මේ ධර්මයේ මේ ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ එක එක ආකාරයෙන් ධර්මයේ විස්තර කළා. සූත්‍ර දේශනාවලින් විස්තර කළා. ගාථා සහිතව විස්තර කළා. ඊළඟට නොඑක් උදාන වලින් විස්තර කළා. ජාතක කතා වලින් විස්තර කළා. ධර්ම සාකච්ඡා වලින් විස්තර කළා. ගාථා වලින් තෝරලා දුන්නා. මේ වගේ උන්වහන්සේ හරී ලස්සනට එක එක අයුරෙන් උන්වහන්සේගේ අවබෝධ කරගත්තු ධර්මය මේ ලෝකයට කියලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ආකාරයේ ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කරාම මේ දේශනාවේ ආනිසංස හතරක් තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ චත්තාරු ආනිසංස ආනිසංස හතරක් කැමති වෙන්න ඕනේ කිව්වා මෙන්න මේ හැකියාව තියෙන එක්කෙනා ඉස්සල්ලාම හොඳට බණ අහනවා පළවෙනි කාරණේ දෙවෙනි එක තමයි යහපු බණ මතකේ රඳවා ගන්නවා දෙවෙනි කාරණේ ඊළඟ එක තමයි මතකේ රඳවාගත්තු බණ වචනයෙන් පුරුදු කරනවා තුන්වෙනි කාරණේ වචනෙන් පුරුදු කරන්නා වූ බණ ගැන නුවණින් විමසනවා. හතරවෙනි කාරණේ නුවණින් විමසලා එහි අර්ථ අවබෝධ කර ගන්නවා. පස්වෙනි කාරණේ මෙන්න මේ කරුණ පහෙන් යුක්ත කෙනා ඒ කියන්නේ බණ අහලා මතක තබාගෙන වචනෙන් පාඩම් කරගෙන නුවණින් විමස විමසා කරුණු අවබෝධ කරගන්නා කෙනා අනුසස් හතරක් කැමති වෙන්න ඕන කියනවා. ඉතින් ඒ කාලෙත් එහෙමයි අනුසස් හතර කැමති වෙන්න ඕනේ. මේ කාලෙත් ඒ අනුසස් හතර කැමති වෙන්න ඕනේ. මේකේ තියෙන අනුසස් හතර මොකද්ද? එයා සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ අඤ්‍යතරං දේව නිකායන් උපපජ්ජති මෙයා බැරි වෙලාවත් මේ ධර්මය ප්‍රගුණ කරන් යද්දි සිහි මුලාවෙන් මැරුණොත් මුට්ට සති කියලා තියෙනවා. ඒ කියන්නේ මේක එකක් පේනවා ධර්මයේ පුරුදු කරගෙන යන කෙනෙක් වුණත් බාගිදා සිහි මුලාවෙන් මැරෙන්න පුළුවන්කම තියෙනවා. සෝ මුට්ට සති කාලං කුරුමානෝ ඔය ඒකේනා සිහි මුලාවෙන් කලුරිය කළොත් ඒ නිසා පින්වත්නි කවුරු හරි කෙනෙක් හොඳට ධර්මයේ පුරුදු කරලා හොඳට ප්‍රගුණ කර කර හිටපු කෙනෙක් සිහි මුලා වෙලා මලා කියලා ඒ කෙනාට අපහාස කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ මෙයා මහ ලොකුවට බණ පුරුදු කළා, බණ කිව්වා, වැඩසටහන් වලට ගියා. නමුත් කෝ මෙයාගේ සිහියට වෙච්ච දේ. මේම අපහාස කරන්න සමහර අය කැමතිනේ. එහෙම අපහාස කරන්න හොඳ නැහැ. මේකේ තියෙනවා සිහි මුලාවෙන් මලත් එයා අඤ්‍යතරන් දේවනිකායන් උපපජ්ජති. එයා කොයි හරි දිව්‍ය ලෝකෙක උපදිනවා. මේ කියන්නේ ධර්ම ශ්‍රවණේ වාසි. ඒ ඉපදුනාට පස්සේ එයාට එහිදී හොඳට ධර්මය ධර්මයේ වටහා ගැනීමේ හැකියාව ඇති වෙනවා. පහසුවෙන් ධර්මයේ වටහා ගැනීමේ හැකියාව ඇති වෙනවා. දැනට පින්වත්නි අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ධර්මයේ පහසුවෙන් වටහා ගන්න තියෙන හැකියාව නැතිකම. සමහරට අපි බණ මතක තියාගන්නවා. නමුත් මේ බණපද වල ආර්ථයේ තේරුම් ගන්න අමාරුයි. එතකොට මේකේ විස්තර කරන්නේ මේ මනුස්ස ලෝකේ හොඳට පුරුදු කරන කෙනා දිව්‍ය ලෝකේ ගියාට පස්සේ හොඳට සැපසේ ධර්මයේ වැටහෙන කෙනෙක් වෙනවා. දෙවි කෙනෙක් වෙනවා. දන්දුව බික්කවේ සතුප්පාදෝ ඒ නමුත් ඒ කෙනාට ඒ දිවි ලෝකේ ගියත් අර සී මුලාවෙන් මැරිච්ච නිසා සීය උපදවා ගන්න ටිකක් ප්‍රමාදයි කියනවා. දිවි ලෝකෙදිත් එයාට දහම් කරුණු මතකයට වැටුණාට උවමනා විදියට ගලප ගන්න ටිකක් ප්‍රමාදයි කියනවා. අතසෝ සත්තෝ කි අන් දන්දෝ බික්කවේ සතුපා නමුත් සී නුවණ එහෙම වුණාට එකපාරට මෙයාට සීය උපදින්න පටන් ගත් වෙලාවට ඒ කෙනා විශේෂගාමී වෙනවා. ඒ කියන්නේ මාර්ගඵල ලැබෙනවා. එතකොට මේ ජීවිතයේදී ධර්මයේ හොඳට පුරුදු කරපු එක්කෙනා ධර්මයේ හොඳට සිහි කරපු එක්කෙනා පරලොව ගියාට පස්සේ දෙවි කෙනෙක් වෙලා උපන්නොත් ඒ දිව්‍ය ලෝකෙදී ඒ කෙනාට ධර්මයේ වැටහෙන හැකියාව ඇති දෙවි කෙනෙක් හැටියටයි උපදින්නේ. නමුත් අර ප්‍රමාදය කියන එක පොඩ්ඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට සිහිය උපන්න ගමන් මාර්ගඵල ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේක තමයි කියනවා. හොඳට සමන් යොමා බණ අසා මතක තබාගෙන වචනයෙන් පුරුදු කොට මනසින් නුවණින් විමසා ධර්මයේ වටහා ගැනීමේ පළවෙනි ආනිසංසය. එතකොට බලන්න පළවෙනි ආනිසංසය මේක එහෙනම් කවුද ඇති කරගන්න ඕනේ? තමා විසින් ඇති කරගන්න තියෙන්නේ. මොකද පින්වත්නි මෙහෙම අපි කල යුත්තේ මහන්සි වෙලා අපිට මේ සසරේ සමහර විට අපිට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙන්න ඇති. මුණ ගැහිච්ච දවස්වලට අපි කියන්නේ නැති එක්ක අපේ දෙමාපියන්ට කියන තේ නම් අම්මලා යන්න අපිට කුඹුරු වැඩ. කියන්නේ නැති අපිනේ. ඊට පස්සේ කියන්නේ තේනම් ළමයි යන්න හදද්ද කියන්නේ නැති අනං ඔයාලා යන්න අපිට ගෙවල් බලා ගන්න ඕනේ. ඒ මොනවා හරි ක්‍රමයකින් අපි සංසාරේ ප්‍රමාද වෙච්ච අය. ඒ ප්‍රමාද වෙච්ච නිසා තමයි බුදුවරුන්ගේ ලෝකේ අපට අහිමි වුනේ. මාර්ගඵලලාභීන්ගේ ලෝකේ අහිමි වුනේ කුමක් නිසාද? ප්‍රමාදේ නිසා. මොකද හැමතිස්සෙම කරුණ යෙදෙන්නේ ධර්මයේ හැසිරෙන්න නෙමෙයි. ධර්මයේ හැසිරෙන එකෙන් වළකින්නයි. ඉතින් මේ නිසා මේ ප්‍රමාදය කියන එක ජීවිත පුරා තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝකේ සියලුම සතුන්ගේ පාසටහන් ඇතාගේ පාසටහනට ඇතුල් කරන්න පුළුවන්. ඒ කිව්වේ ඇතාගේ ඇත් අඩිය විශාලයිනේ. මේ විශාල ඇත් අඩියට අනිත් ලෝකේ සියලු සතුන්ගේ පාසටහන් ඇතුල් කරන්න පුළුවන්. මහණෙනි ඒ වගේ තමයි තථාගතයන් වහන්සේගේ සියලුම ධර්මය එක වචනයකට ඇතුල් කරන්න පුළුවන්. ඒ වචනේ තමයි අප්‍රමාදය. අප්‍රමාදය කිව්වේ කැපවීම. කැපවීම. දැන් ඕනම දෙයක් පින්වත්නි අපට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ කැපවීමෙන්. දැන් ඔබ දකින්න ඇති සමහර විට මේ මේ මේ අසපුවට කලින් ආපු නැති අයට නම් තේරෙන එකක් නැහැ. කලින් ආපුව දන්නවා ඇති මෙතන ਬਾගෙටම හදමින් තිබිච්ච ගොඩනැගිල්ලක් තිබුණේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලායි පින්වත් දරුවනු එකතු වෙලා මේකේ පුංචි විහාරයක් හදන්න පුදුමාකාර විදියට කැප වෙලා තියෙනවා. මේ කැපවිච්ච බව ඔබට මේකේ පේන්නේ නැද්ද? පේනවනේ. එතකොට අපිට පේනවා එහෙනම් ඕනම දෙයක් අත්පත් කරගන්න නම් ඒකට කැප වෙන්න ඕනේ. ඔබට පුළුවන් ද මේ වගාවක් සාර්ථක වාස්යන්න ගන්න කැපවීමක් නැතුව? බෑ. ඔබට පුළුවන් ද වෙළඳාමකින් ලාභ ලබන්න කැපවීමක් නැතුව? බෑ. ඔබට පුළුවන් ද විභාගයක් සමත් වෙන්න කැපවීමක් නැතුව? බෑ. කොටින්ම ඔබට පුළුවන් ද මේ දුවන්න පුරුදු වෙන්න කැපවීමක් නැතුව? බෑනේ. දුවන්න පුරුදු වෙන ළමයි හැමදෑම දුවනවා නේ. හැමදාම පැයක් හරි පැය දෙකක් හරි ඒගොල්ලෝ දුවනවා. දුවලා දුවලා පුරුදු වෙලා තමයි මැරතන් යන්නේ. දුවන්න බැරි එක්කෙනෙක් එකපාරට ගියොත් මා මැරතින් වලින් ජය ගන්නෙමි කියලා පුළුවන් දෙයක. ඒ කයිවාරුවක් විතරක් වේවි. ඒක හැබෑ ලෙස අත්පත් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ වගේ තමයි අනේ මම නම් කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අනේ මට නම් මේකෙන් ඈතර වෙන්න ඕනේ කියලා කියෝ කියන්නේ හරියට ඉන්නවා. නමුත් කවදාවත් ඒක එහෙම ලබා ගන්න බෑ. ඇයි බැරි? කැප වෙන්නේ නැති නිසා. කැපවීමකින් තමයි හැම දෙයක්ම අපට ලැබෙන්නේ. කැපවීමෙන් තමයි ලබා ගන්න තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් පින්වත්නි කල්පනා කරලා බලමු. සාරා සංකේය කල්ප ලක්ෂයකට කලින් බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා ඇති අපි අහලා තියෙනවා මව් කරපින්නාගෙන අර නැවක ගිහිල්ලා නැව මුහුදුපත් වෙච්ච වෙලාවේ තෙර පෙර නොපෙනෙන සවිරේ පීනා ගියා කියලා. ඊට පස්සේ යන්තම් අම්මගේ ජීවිතේ බේරාගත්තම මේ අම්මා මොකද කළේ? අමක පුතේ ඔයා බුදු වේයම් පුතේ කිව්වා. අපි අහලා තින්නේ මෙහෙමයි කතාව පටන් ගත්ත විදිය. හැබැයි ඊට පස්සේ අපි ඇහුවා සුමේද කියන තාපසෙක් වෙලා ඉඳෙද්දී දීපංකර කියන බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. එක කොටසක් ඉල්ලගත්ත පස් දාලා පාර හදන්න. වෙලාව මදි. මඩ වගුරක් වගේ එකක් තියෙනවා. පොඩි මඩ ගොඩක්. ඉතින් මේ සුමේද තාපසින් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කළා දිගෑදුන බිම ස්වාමීනි මගේ පිටෙන් වඩින්න මඩ ගාගන්න එපා කියලා. දීපංකර බුදුරජාණන් වහන්සේ පිටින් වැඩියේ නෑ. උන්වහන්සේ එතන හිටගෙන බැලුවා කවුද මේ තැනැත්තා? බලද්දි දැක්ක මේ කල්ප ගානක් සසරේ මේ කෙනාට පින් පුරාගෙන යන්න හැකියාව තියෙනවා. දැකලා කිව්වා මේ බලන්න මහණෙනි මේ ඉන්නව මහා පින්වන්ත කෙනෙක් මේ දිගා වෙලා බිම ඉන්නේ ගෞතම කියන නමින් බුදු වෙනවා. දැන් බලන්න ඒ කාලේ අපි සසරේ හිටියේ නැද්ද? ඒ කාලත් අපි සංසාරේ හිටියා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලේ කැප වුණා නේ. කැප වුණා සත්‍ය උදෙසා. කැප වෙද්දී බැනුම් ඇහුවේ නැද්ද? බැනුම් ඇහුව වෙස්සන්තර ආත්මභාවය තමයි manuss ලෝකේ පාරමී පිරු අන්තිමාත්මභාවය. ඇති පදමට බැනුම් ඇහුවා. අර ඇලියතා කියලා හිටියේ සුදු ඇත් රජෙක්. එක්තරා ප්‍රදේශයක පෑවිල්ලක් වෙලා ඒ රජුරවන්ට ගිහිල්ලා මිනිස්සු කිව්වා මෙන්න පෑවිල්ලක් වෙලා තියෙනවා අපිට මේක වස්සවල දෙන්න කියලා. රජුරු බමුණන් අඬ ගහලා ඇහුවා බමුණාන්නේනි මේ ප්‍රදේශයේ වැස්ස නැහැ මොකද කරන්නේ? කිව්වා විස්සන්තර රජුරුව ගාව ඉන්නවා අලි ඇතෙක්. ඇලි ඇලි යතා කියන සුදු ඇතෙක්. මේ ඇලි යතාව මෙහෙට අපි ගත්තොත් වැස්ස වහිනවා කිව්වා මොකද ඒ ඇලියතා එළියට බහැලා කුංචනාද කරද්දි ඇස්ස වහිනවා කිව්වා. ඊට පස්සේ බමුණු ටික ගියා. ගිහලා වෙස්සන්ත රජුරුවන්ගෙන් එල්ලුවා රජතුමනි අපිට මේ ඇලියතා දන් දෙන්න අපේ ප්‍රදේශයේ නියඟයක් කිව්වා. හොඳයි කිව්වා. සරසාගෙන එන්න කිව්ව සේවකයන්. සරසුවා. මුළු මාලිගාවම විරුද්ධ වුණා. සියලු දෙනා විරුද්ධ වුණා. ජනතා විරුද්ධ වුණා. ඊට පස්සේ ඇලියතා දන් දුන්නා. දැන් ඇලියතා අරගෙන මේ ඇලියතා ලස්සනට සැරසිලා ගෙජ්ජි ඔල්ලෝල දැන් පාර යනවා. ඊළඟට මිනිස්සු කොහොම බනින්න ගත්තා කාටද? වෙස්සාන්තර රජුරවන්ට බනින්න ගත්තා මේ ඇත්තා රජකමට සුදුසු නෑ. ඊට පස්සේ මිනිස්සු චෝදනා කළා කිව්වා මේ රාජ්‍ය ඇරලා අතහැරලා ඔබ යන්න මෙහෙම නිନ୍ଦා අපහාස විඳගෙන තමයි පාරමී පිරුවේ. ඊට පස්සේ ඔන්න වෙසාන්ත රජුරුව පිටත් වෙන්න හදද්දී හොඳයි මං යන්නම් කියලා පිටත් වෙන්න හැදුවා. කොහෙටද? වංගගිරියට. පිටත් වෙන මහා වනාන්තරයට. පිටත් කළේ. ඒ වෙලේ බිසවුන් වහන්සේ කවුද? මන්ද්‍රී දේවිය, ජාලිය ක්‍රිෂ්ණ දිනා කියන දරු දෙදෙනා. ඒ ඇත්තොත් අඬන්න පටන් ගත්තා අනේ අපිත් එනවා කියලා. බෙසන්තර රජුරු කැමති උන්නේ. නමුත් ඒගොල්ලෝ බලෙන් ආවා. ඊට පස්සේ මොකද වුනේ? අර ජූජයක කියන බමුණෙක් දාසකමට ළමයි දෙන්න ගන්න ගියා. ගිහිල්ලා නොයේ කැවටිද කළා වහන්සේ මහලුකුවට දන් දෙන කෙනෙක්ලු. මේ පාරමී පුරණ කෙනෙක්ලු, මතබුදුවා පතන කෙනෙක්ලු මොන බරුද කියලා අපහාසත් කළා දරු දෙන්න ගත්තා. මේ වගේ අර හොඳ වෙලාවට හිටියා පාරමී පුරණ බිසවුන් වහන්සේ වෙන කෙනෙක් හිටියනම් මොනවා වෙයිද දන්නේ සාප කරයි. මගේ දරුවෝ දීලාද නම බුදු වෙන්න හදන්නේ කියලා. ඉතින් මේ නිසා පාරමී පුරන බිසෝනාසී හිටියා. ඉතින් මේ නිසා මේකෙන් අපිට පේනවා මම මේ ඔබට කිව්වේ පින්වත්නි කැපවීම. ඊට පස්සේ බෝසත් කාලේ මහා බෝසතාණන් වහන්සේට අනාවැකි කිව්වා කොණ්ඩඤ්ඤ කියන තාපසතුමා කොහොමද කිව්වේ? එක ඇඟිල්ලක් ඔසවා කිව්වා මේ දරුවා ඒකාන්තයෙන්ම බුදු වෙනවා. ඉතින් උන්වහන්සේ තිබුණා මං කොහොමද ඉතින් බුදු වෙන කෙනේ? එහෙනම් කොයි වෙලාව හරි බුදු වෙන්න එතෑ කියලා වීරිය නොකර ඉන්න. නමුත් අපිට පේනවා උන්වහන්සේ තුල අසාමාන්‍ය වීරියක්. අසාමාන්‍ය කැපවීමක්. පුදුමාසාගත කැපවීමක් තිබුණා. මේ නිසා මේ ධර්මයේ හැසිරෙන්න කැමති කෙනාට ඒ කැපවීම ඕන. ඒ අප්‍රමාදය ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න ඔබට පළවෙනි අනුසස් මතකද? ඔන්න ධර්මයේ හොඳට පුරුදු වෙච්ච එක්කෙනා හරියට සීය පිටවා ගන්න බැරි වුණ අවසාන මොහොතේ යා මලක්. මැරිලා කොහෙද උපන්නේ? දිවි ලෝකේ උපන්නා. නමුත් එයා දෙවියන් අතරේ හොඳ ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. හැබැයි යාට එකපාරටම සිහිය උපදින්නේ නැහැ. නමුත් සිහිය උපන්න ගමන් මාර්ගඵල ලබනවා වේගෙන්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා ඒ කෙනත් සිහි මුලාව මරණයටපත් වෙලා දෙවි කෙනෙක් වෙලා උපදිනවා. ඉපදුනාට පස්සේ ඒ කෙනාට අර අර කලින් එක්කෙනාගේ වගේ තනියම එකපාරට වටහා ගන්න බලවත් ප්‍රඥාවක් නැහැ. නමුත් එතනදී 이르දිමත් රහතන් වහන්සේලා නැත්තම් 이르දි තියෙන දෙවිවරු ඒ දිව්‍ය ලෝකයේ ධර්මය දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරද්දී මේ අහගෙන ඉන්න දෙවියන්ට හිතෙනවා ආ මම මේ ධර්ම බණ අහලා තියෙනවා. මම මේ බණ කොහේදී හරි අහලා තියෙනවා. මම මේක කොහේදී හරි පුරුදු කරලා තියෙනවා මේ ඒක නෙමේ මට දැන් ඇහෙන්නේ කියලා අර ඇහෙන එකට ආයමත් මෙයාගේ හිත යනවා මෙයාට අහලා පුරුදු දෙයක් වගේ. ඔබට හිතිලා නැද්ද සමහර අය දැක්කම මට මෙයා කලින් දැකලා පුරුදුයි වගේ. සමහර තැන්වලට ගියාම හිතෙනවා මේ මට කලින් මීට කලින් ආවා වගේ හිතෙනවා. පුරුද්දක් එම වෙන්නේ නැද්ද? එම වෙනවා. ඉතින් මේ වගේ මේ කෙනාට මේ බණ අසද්දී හිතෙනවා අනේ මම මේ චතුරාර්ය සත්‍ය මීට කලින් අහලා තියෙනවා කියලා මීට කලින් මං කොහෙදිද ඇහුවේ කොහෙදිද කොහෙදිද කියලා මෙයා මතක් කරන්න පටන් ගනිද්දී මෙයාගේ හිතට එකපාරට මතක් වෙනවා ආ මම මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක්. මනුස්ස ලෝකෙදි මම මේ ධර්මය අසලා දරලා ප්‍රගුණ කරලා තියෙන්නේ. අන්න මෙයාට ධර්මයේ කිරේ ආයසිත පහදිනවා පැහැදිලා මාර්ගඵල ලබනවා. ඒක තමයි බණ ඇසීමේ දෙවෙනි අනුසස්. බණ ඇසීමේ දෙවෙනි අනුසස්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ එකක් කියනවා. ඒක මොකක් වගේද? ඔන්න මිනිස්සෙක් ඉන්නවා මේ බෙරහඬ තේරුම් ගන්න දක්ෂයි. මෙයා යනවා කැලෑ පාරක. කැලෑ පාරක යනකොට බෙරහඬ ඇහෙනවා. ඒතර බෙරහඬ අහපු කෙනෙක්, බෙරහඬ දන්නා කෙනෙක්, බෙර බෙර ගහන තැනක හිටපු කෙනෙකුට කැලෑවේ යද්දි බෙරහඬක් ඇහෙනකොට යා බය වෙනවද? නෑ. තැති ගන්නවද? මේ යකෙක් අමනුෂ්‍යෙක් කෑ ගහනවා කියලා හිතනවද? නෑ. එයා දන්නවා ඒකාන්තයෙන්ම මේ ඇහින්නේ බෙර හඬක්. මේ වගේ අර ධර්මයේ ඇහෙනකොට ධර්මයේ ඇහෙනකොට මෙයා හිතනවා ඒකාන්තයෙන්ම මේ මට පුරුදු ධර්මයක් මේ ඇහෙන්නේ. මම මේ හොඳට පුරුදු කරපු දෙයක් කියලා මේ කෙනාගේ සිත අවබෝධය කරා යනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණැති කෙනා හොඳින් බණ අහලා අහපු බණ මතක තබාගෙන පුරුදු කිරීමෙන් නමුත් ඒ කෙනා හදිසියේවත් සිහි මුලාව මැරි මරණයටපත් වෙලා දෙවියන් අතර උපන්නොත් ඒ කෙනාට මේ තමන්ටම සිහිය උපද්වා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා බණ කියන අවස්ථාවක් ලැබෙන්නේ නෑ. නමුත් දෙවිවරු අතර කතා වෙනවා අන්න දෙවි කෙනෙක් බණ කියනවා යම් කියලා. එතකොට දිවි ලෝකේ බලන්න පින්වතුනි දෙවිවරු ඉන්නවා බණ කියන ධර්ම දේශක ධර්මදර දෙවිවරු දිව්‍ය ලෝකේ ඉන්නවා. අර එක්තරා අවස්ථාවක තියෙනවා මේ අර හත්තාලවක උපාසකතුමා දිව්‍ය ලෝක ගියපු වෙලාවේ සියලුම දෙවිවරු මෙයා වට කරගන්නවා කියන අනේ මේ ළඟදී නේද බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ඉඳලා අභාවයටපත් වෙලා අපි ළඟට ආවේ අනේ බණ කියන්න කීකේ දෙවිවරු මෙයා වට කරගන්නවා කියනවා. එතකොට මේ දේශනාවේ තියෙනවා අපිචකෝ දේව පුත්තෝ දේව පරිසායන් ධම්මං දේසේති. එතකොට මෙයාට තමන්මම තමන් ඉස්මතු කරගන්න අවස්ථාවක් නැහැ. ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේලාත් නැහැ. හැබැයි දිව්‍ය පුත්‍රයෝ දෙවිවරු තරුණ දෙවිවරු ඉන්නවා ධර්මයේ දේශනා කරන. එහෙමනම් අපි හොඳට මතක තියාගන්න පින්වත්නි දිව්‍ය ලෝක කියලා කියන්නේ පාළු තැනක් නෙවෙයි. මේ කකා බිබී ඉන්න හොටල් වගේ තැනකුත් නෙවෙයි. නිකම් මේ විනෝද වෙවි ඉන්න මේ විනෝද මේලාත් නෙවෙයි. මේ දිව්‍ය ලෝකයේ තුල දෙවිවරු ධර්මයේ කියනවා. එතකොට මේ දෙවිවරුන් කියනකොට ධර්මය අනිත් දෙවිවරු කියනවා ආන් දෙවි කෙනෙක් බණ කියනවා එන්න යන්න කියලා. දැන් බලන්න මනුස්ස ලෝකෙත් එහෙමයි නේද? දැන් මනුස්ස ලෝකේ කොහේ හරි ධර්ම දේශනාවල් තියෙනවා නම් මිනිස්සු කියනවා ආන් අතන ධර්ම දේශනාවක් තියෙන වෙන්නේ යන්න. කියලා බණ අහන්න එක්කගෙන යනවා. එතකොට මේ විදියට දිව්‍ය ලෝකෙත් එහෙමයි. අනිත් දෙවිවරු විසින් බණ එක්කන් යනවා අනිත් දෙවිවරුන්. එක්කන් ගිහිලා ඔන්න දෙවියෝ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට මෙයාට මතක් වෙනවා මම මේ අහන්නේ කලින් ඇසු ධර්මයක්. කලින් පුරුදු පුහුණු කළ ධර්මයක්. මේ කලින් තේරුම් ගත්ත ධර්මයක්. මේ නිසා මේක මම මනුස්ස ලෝකේ පුරුදු කරපු ධර්මයක් කියලා හිතනකොට හිතට විශාල ප්‍රීතිය සතුටක් ඇති වෙනවා. ඇති වෙනකොට මේ ප්‍රීතියෙන් සතුටෙන් යුක්තෝ ඒ කෙනා මාර්ගඵල ලබනවා. මේ විදියටත් අවස්ථාවක් තියෙනවා කියනවා. මේ තමයි තුන්වෙනි අවස්ථාව. ඒක මේ වගේ කියනවා. ඔන්න කෙනෙක් ඉන්න හොඳට බෙර සද්දය ඇහෙන. ඊට පස්සේ මෙයා මොකද නෑ මේ බෙර සද්දනේ මේ හග්ගෙඩි සද්දය ඇහෙන. කෙනෙක් කියන හොඳට සක් පිඹින්න දාන්න. සක් පිඹින්න දාන්න කෙනෙක් මහා වනාන්තරයේ මැද්දෙන් යනවා. යනකට ඇහෙනවා වනාන්තරය ඇතුලෙන් තැනක ගමක සක් පිඹිනවා. සක් පිඹිල ඇහෙනකොට මෙයා බය වෙලා තැති අරගෙන දුවන්නේ නැහැ. ඇයි හේතුව? මෙයා දන්නවා මේක හොඳට පුරුදු හඬක් නිසා මේ ඇහෙන්නේ සක් හඬක් කියලා හඬ ඇහෙන දිශාව හොයාගෙන යනවා. යනකොට මිනිසුන් ඉන්න භූමියට මෙයා වැටෙනවා. ඒ වගේ තමයි කියනවා අර මෙයාට Tamanටම වටහා ගන්න නුවණ මදි. 이르දි බල සම්පන්න රහතන් වහන්සේලාත් නැහැ දිවි ලෝකේ බණ කියන. දැන් පින්වතුනි මේ දේශනාවට නා තව එකක් පැහැදිලි අපිට. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ මේ බික්ඛු ඉදිම චේතෝ වසිප්පත්තෝ දේවපරිසයන් ධම්මං දේසීති. දිව්‍ය පිරිසට ඉරිදිමත් භික්ෂුව බණ කියනවා කියලා. එහෙනම් බුද්ධ කාලේ වැඩ සිටියේ 이르දිමත් රහතන් වහන්සේලා ධර්මයේ කියලා තියෙන්නේ බණ කියලා තියෙන්නේ මිනිසුන්ට පමණක් දිව්‍ය ලෝකයේ වලටත් දිව්‍ය ලෝක වලටත් වැඩම කරලා දෙවිවරුන්ට ධර්මයේ දේශනා කළා තියෙනවා. මේ සූත්‍ර දේශනාව හොතනම ඔප්පු වෙනවා ඒක. ඉතින් මේ නිසා එතකොට මේක දේශනා එහෙම කෙනෙකුත් නෑ. නමුත් දෙවි කෙනෙක් බණ කියද්දී ඒ කියන බණට සිත යොමාගෙන ආගෙන ඉන්නවා. හරියට අර හක් සක් පිබිනකොට ඒ හක්ගෙඩි සද්දේ හක්ගෙඩි පිබිද්දී සද්දේ ඇහෙනකොට බය තැති ගන්නේ නෑ වගේ අහගෙන ඉන්නවා මෙයාත් මේ අහගෙන ඉන්නවා මේ හොඳට මේ මං අහලා පුරුදු බණක් මේ කියලා. මේ ඇහෙනකොට මෙයාට මතක් වෙනවා මම මේක අහලා තියෙන්නේ මේ ලෝකේ නෙවෙයි. කොයි ලෝකෙදිද? මනුස්ස ලෝකෙදී මම මේ බණ ඇහුවේ කියලා එයාට අහපු බණ මතක් වෙලා හිතට ප්‍රීතිය ඇවිල්ලා ඒ චිත්ත ප්‍රීතියෙන් මාර්ගඵල ලබනවා. දැන් බලන්න පින්වතුනි මේ ජීවිතයේ මාර්ගඵල ලබා ගන්න බැරි වෙච්ච එකනට ඊළඟ ජීවිතයේදී තියෙන වාසියනේ මේ කියන්නේ. ඊළඟ ජීවිතේ වාසිය දැන් වැරදිච්ච එක්කෙනාට එහෙම නෙමෙයිනේ. වැරදිච්ච එක්කෙනාට සිද්ධ වෙන්නේ එක්ක මේ ජීවිතෙන් චුත වෙනකොට කර්මානුරූපයා යනවා තිරිසන් සතෙකුගේ ලෝකෙට. ගියාට පස්සේ මොකද වෙන්නේ? ආයේ බණක් අහන්න අවස්ථාවක් ලැබෙනවද? ධර්මයේ සිහි කරන්න අවස්ථාවක් ලැබෙනවද? පිනක් කරගන්න අවස්ථාවක් ලැබෙනවද? නෑනේ. බලන්න තිරිසන් සතෙකුට නිරන්තරයෙන්ම තියෙන්නේ පෞරස් වීමක්. හොඳට බලන්න බල්ලෙක් බලලෙද්දියා පිනක් රැස් වෙන අවස්ථාවක් දකින්න ලැබෙනවද? නෑ. සතෙක් සර්පෙක් දිහා බලන්න පිනක් රැස් වෙන අවස්ථාවක් අහලකවත් නෑ. කුරුල්ල වුණත් ගත්තොත්, ලේනෙක් ගත්තත් මේ සත්තු කකා නේද ඉන්නේ. පිනක් රැස් වෙන්න අහලකවත් නෑ. ඊළඟට මිනිස්සෙක් പ്രേත ලෝකේ වැටුණොත් පිනක් රැස් වෙන්න අහලකින්වත් අවස්ථාවක් නෑ. මොකද එයා පිපාසයෙන් බඩගින්නෙන් තැවි තැවි, දැවි දැවි එයා ඔහේ දුවනවා. ඔහේ දුවනවා. ඉතින් දුවනකොට දැන් අර නිරේ දුවනවා කියලා තියෙන්නේ. දැන් නිරිසත්තු ඉන්නකොට ඒ නිරේ තියෙනවනේ යටත් යකඩ, බිත්තිත් යකඩ, වහලිත් යකඩ. දැන් මේක ගිනිගෙන දැවෙනවා. මේක රත් වෙනවා. මේ රත් වෙලා මේ රත් වෙයි මේ ඇතුලේ මෙයා පිච්චි පිච්චි ඉන්නවා. ඉන්නකොට මේගොල්ලන්ට පේනවා ඈත දොර ඇරෙනවා. ඇරගෙන මොකද කරන්නේ මේ නිරි රංචු සමහරට ලක්ෂ කෝටි ගණනක් ඉන්නවා මේ නිරිසත්තු. මේගොල්ලෝ ඒක රොත්තට පොර කාගෙන පෙරලගෙන දුවනවා එළියට පයින් හිතාගෙන. මේ ගින්දරෙන් එළියට පයින් හිතාගෙන යනවා. මේ දුවද්දිත් ඒ වේගෙට මේගොල්ලෝ ආයෙමත් දැවෙනවා. දැවෙනවා පිච්චි පිච්චි ආයේ දොරටුව ළඟට එනකොට එකපාරට දොර වැහෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ ආයෙ මෙතනින් පැනලා යන්න ඊළඟට කොහෙද කියලා බලනවා. බලනකොට තව ඈත දොරක් ඇරෙනවා පේනවා. එතකොට මොකද වෙන්නේ? මේ නිර්සත්තු ඒ පැත්තට දුවනවා. ඒ පැත්තට වේගෙන් දුවගෙන යනකොට කිට්ටු වෙනකොට අන්න එකපාර දොර වැහෙනවා. ඉතින් මේ වගේ හැම තිස්සෙම තියෙන්නේ බේරෙන බලාපොරොත්තු කඩ වෙනවා. ඒකත් සාමාන්‍ය කෙනෙකුට තියෙන දුක වැඩිවීමක් නේද? දැන් විඳෝ විඳෝ ඉන්නවා කෙනෙක්. විඳෝ විඳෝ ඉඳලා එකපාරට කියන ආන්න පැනල යන අවස්ථාවක් තියෙනවා කියලා. කියපු ගමන් මෙයාට ලොකු ප්‍රාර්ථනාවක්, අපේක්ෂාවක්, උවමනාවක් ඇති වුණා දැම්මට ගැලවෙන්න පුළුවන් කියලා හිතෙන්ද දුවනකට ආයේ වැහෙනවා නම් අර තිබිච්ච වේදනාව දෙගුණ තෙගුණ වෙනවා. තිබෙන දුක දෙගුණ තෙගුණ වෙනවා. එහිම විඳවන්න තමයි මේ ලෝකේ ගොඩක් අයට උරුම වෙලා තියෙන්නේ. තිරිසන් සත්ත්ව වෙලා විඳවන්න උරුම වෙලා තියෙන්නේ. නිරේ ගිහිල්ලා විඳවන්න උරුම වෙලා තියෙන්නේ. പ്രേත ලෝකෙ ගිහිල්ලා විඳවන්න උරුම වෙලා තියෙන්නේ. මේ සතර අපාය වැටෙන්න උරුම වෙලා තියෙන මිනිස්යාට තියෙන එකම පීර තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. ඉතින් මේ නිසා මේ ධර්මයෙන් කියන දේ හරියට අහලා හොඳට ප්‍රගුණ කරලා පින් රැස් කරගෙන පින බලවත් කරගන්න දක්ෂ වුණොත් ඒ කෙනා අර නියපොත්තේ රැඳුණු පස් ටික වගේ බොහොම සුළු පිරිසක් දෙවියන් අතරට යයි. බොහොම දැන් ඔබ සමහර කෙනෙකු හිතරම නෑ නෑ ඉතින් මට සුළු දෙයක් නේ. මම දෙවියන් අතරට යයි. මම මිනිසුන් අතරට යයි කියලා හිතන්නේ. නමුත් අපි ඒක හිතන්නේ අපි හිතගෙන විශ්වාසය තියලා නේ. නමුත් අපි හිතගෙන විශ්වාස නොතියා අපි විශ්වාසය තියන්න ඕනේ කුමක් ගැනද? ධර්මයේ ගැන විශ්වාසය තිබ්බොත් විතරයි මේ පෙරලෙන හිත හදන්න පුළුවන්. ධර්මයේ ගැන විශ්වාසය තියා නොගත්තොත් අපිට මේ හිත හදනවා කියන කරුණ අපි හිතන තරම්ම ලේසි කාරණාවක් නොවේ. ඉතින් මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තුන්වෙනි අවස්ථාවත් මේ බණ අසලා හොඳට හිත පහදවාගෙන නුවණින් මෙනෙහි කරන කෙනා ලබන වාසියක්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන තවත් අවස්ථාවක් තියෙනවා හතරවෙනි අවස්ථාව. ඔය ඒ කෙනා සිහි මුලා වෙලා ඔන්න කලුරිය කරනවා. එක්තරා දිවලෝකයක උපදිනවා. දැන් එයාට සුවසේ බණපද වැටෙන්නේ ප්‍රඥාවත් එක්තර නැහැ. ඉර්ධිවන්ත භික්ෂුවක් රහතන් වහන්සේ නමක් ඇවිදින් බණ කියන්නේ නැහැ. දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකුගේ බණ කීමකුත් යාට මුණ ගැහෙන්නේ නැහැ. නමුත් මොකද වෙන්නේ? මේක ලෝපපාතිකුන් දැන් ඉපදිලා තියෙන්නේ. දිව්‍ය ලෝක උපදින්නේ ඕපපාතිකු ඉපදින අනිත්‍යය මුණ ගැහෙනවා. මුණ ගැහුණට පස්සේ අහනවා දැන් ඔබ කොහොමද මේ දිව්‍ය ලෝකේ උපන්නේ? ඉතින් එයා කියනවා මම නම් උපන්නේ මනුස්ස ලෝකේ පින්දහම් කරලා ධර්මයේ ප්‍රගුණ කළා පුරුදු වෙලා මම මේ ආවේ කියලා එයා මේ ධර්මයේ කර ආපු හැටි අරයට මතක් කරනවා මතක් කළා එයා අහනවා හොඳයි දැන් එතකොට ඔයා කොහොමද ඔයා මොන පිනක් කළාද මේ දිවි ලෝකේ ආවේ කියලා අහනවා ඉතින් කියනවා මමත් මේ මනුස්ස ලෝකේ එතකොට එයා බලන මං තමන් කොහෙන්ද ආවේ කියලා බලද්දී අන්න මතක් වෙනවා දැන් මේකෙන් එකක් පේනවා පින්වත්නි දෙවියන්ටත් මේ පෙර භවයේ මතක් කරගන්න පුළුවන්කම තියෙනවා. දෙවියන් පෙර භවයේ මතක් කරගනිද්දී මොකද්ද සිතට ඇති වෙන්නේ? සන්තෝෂයක්, සතුටක් ඇති වෙනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ පුනේ මේ එයා එයා මේ පුඤ්ඤම් මේ කතන්ති නන්දති සන්තෝෂ වෙනවා මං පින් කරගත්තු කෙනෙක් නෙවෙද බියෝ නන්දති සුග්ගතින් ගතෝ සුගතිය ඉපදුනාට පස්සේ ආ ගොඩාක් සතුට වෙනවා මේ මම පින් කරගත්තු කෙනෙක් කියලා. උන්වහන්සේ දේශනා කළා. ඉද නන්දති, පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දති, පුඤ්ඤම්මේ කතන්ති නන්දති, බියෝ නන්දති, සුගතින් ගතෝ. ඉද නන්දති මේ ලෝකෙත් යා සන්තෝෂයටපත් වෙනවා. මං නිස්කාරණීය මගේ මනුෂ්‍ය ජීවිතේ ගෙව්වේ නෑ. මම මගේ මනුෂ්‍ය ජීවිතේ මම මේ ගෙවන කාලේ මම සෑහෙන්නේ පින් කරගත්තා කියලා තමන් කරන පින් ගැන හිත හිතා සන්තෝෂ වෙනවා. ඒ කෙනා කියනවා පරලොව සතුටු වෙන්නේ. ඒ කෙනා කියනවා දෙලොවම සතුටු වෙන්නේ. ඊළඟට පව කරන අයටත් තියෙනවා ඒක. දැන් පින් කරන පින් කරන අයට පින මතක් වෙනවා වගේ පව කරන අයට පව මතක් වෙනවා. දැන් පෙරේත ලෝකෙ උපන්නට පස්සේ යාට මතක් වෙනවා මම මේ අසවල් අසවල් කර්මය කරපු නිසායි මට මේ පෙරේත ලෝකේ උපදින්න ලැබුණේ නිරසතාට නිරේ උපන්නට පස්සේ එහෙම නෙමෙයි වෙන්නේ. නිරේට ගියාට පස්සේ යම රජුරුව මතක් කළා දෙනවා. යම රජුරුව කියනවා ඔයා කරන්න දෙයක් නෑ අපිට. ඔයාට දේව දූතිය මුණ ගැහුණා. මේ මේ කිරි දරුව ඉපදෙනවා ඔයා දැක්කා. ඔයාට මතක් වුණේ මං ඉපදුනේ මේ විදියටයි කියලා ඔයාට මතක් වුණේ නෑ. මේ ලෙඩ ලෙඩ රෝග වලට භාජනය වෙලා ඇඳේ වැටිලා ඉන්න මිනිස්සු දැක්කා. ඔයා හිතුවේ නෑ මටත් තනිය මේ විදියට වෙනව නේද කියලා. වයසට පලච්ච අය හිටියා ඇවිද ගන්න බැරුව එකතැන වාඩි වෙලා එකතැන මල මුත්‍රා කරගෙන ඉන්න අය දැක්කා. ඒ දැකලා ඔයා පොඩ්ඩක්වත් හිතුවේ නෑ අනේ මටත් මේ විදියට වෙනවා කියලා ඔයා හිතුවේ නෑ නේද? මැරෙන මිනිස්සු දැක්කා මැරෙන මිනිස්සු පෙනිපෙනී ඔයා පොඩ්ඩක්වත් කල්පනා කළේ නෑ මම මැරිලා යනව නේද කියලා ඔයා කල්පනා කළේ නෑ. මං කිව්වා මේ ඊට පස්සේ යම රජුරෝ කියනවා මේ නිසා මේ ඔයාගේමයි වැරද්ද මේ ඔයා මේක කල්පනා කළේ නැහැ ඊළඟට ඔයා දැක්ක මේ වැරදි කරන මිනිසුන්ට දඬුවම් කරනවා මේ වැරදි කරන මිනිස්සුන්ට නොඒක ආකාරයෙන් දඬුවම් දෙනවා දැක්කට පස්සෙවත් ඔයාට හිතුන්නේ මේ වැරදි කියන ඒවා කරන්න හොඳ නැහැ මේ පේන්නේ නැති මේ දඬුවම් විඳින හැටි නිසා මේකෙන් වළකින්න කියලා ඔයා ඒකවත් කල්පනා කළේ නැහැ ඔයාට දේවදූතේ පේනුණා ඔයා දේවදූතයන්ව ගණන් ගත්තේ නෑ නේද කියලා අහනවා. ඒ නිසා ඔයා කරගන්න දෙයක් මේ ඔයා කරලා තියෙන දේ ඔයාගේ අම්මා තාත්තා කරපු දේවල් නෙවෙයි. ඔයාගේ ස්වාමියා බිරිඳ කරපු දේකුත් නෙමෙයි. ඔයාගේ දරුවෝ කරපු එකකුත් නෙමෙයි. ඔයාගේ යාළුමුත්‍රය කරපු දේකුත් නෙමෙයි. මේ ඔයා කරපුවන් මේ තියෙන්නේ කියලා අර යම රජුරුව මතක් කර කර දෙනවා මතක දාසවල් දවසේ ඔයාසල් දෙකලා. දැන් මේ මේ නම් මනුස්සලෝකේ නම් අනේ නෑ අපි දන්නේවත් නෑ කියන්න පුළුවන් නේ. මනස ලෝකේ නෑ එහෙමනේ නේ. අනේ අපිට දන්නේවත් නෑ ඇයි කියන්නේ ඔහොම කියලා අහන්න පුළුවන් නේ අපිට. නමුත් නිරේට ගියාට පස්සේ අර අදෝන හේනවා අර නිරේ ඇතුලෙන්. එතකොට යම රාජ්‍ය රුස්සරා ඉන්නේ. මෙයාට බේරෙන්න පුළුවන්කම තියෙනවද? කියන ඔයා මතක දාසවල් පවුල කෙටෙව්වා. අහනවා. ඔයා මතක දාසවල් හොරකම කළා. ඔයා මතක දාසවල් දී කඩාකප්පල් කළා. ඔයා මතක දාසවල් වලට ගැරෙහුවා. නින්දා අපහාස කළා. දැන් ඔක්කොම අහනවා. අහනකට අහනකට මෙයාගේ හිත සාක්ෂි දෙනවා. කවුද මෙයාට සාක්ෂි දෙන්නේ? මෙයාගේ හිත සාක්ෂි දෙන්නේ. මේ හිත මේ ඔක්කොම දන්නවා. මේ හිතට මතක් කිවි වෙනවා ඇත්ත ඇත්ත මේ ඔක්කොම මගෙන් තේරිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මෙයා බොරුවට කෑ ගහන්න ගන්නේ. අනේ මට වැරදුනා. අනේ මට මනුස්ස ලෝකෙට ගියොත් අය නම් මං එහෙම කරන්නේ නෑ කියලා ඊට පස්සේ බොරුවට මෙයා කෑ ගහනවා. එතකොට ප්‍රමාද වෙලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට මෙයා බය වෙලා, තැති අරගෙන, භීතියටපත් වෙලා, වේදනාවටපත් වෙලා මෙයා බියේ සලිත වෙවි තමයි නිරේට ඇතුළු වෙන්න තියෙන්නේ. එතකොට එහිමත් මිනිස්සු පව් කරපු අය පරලොව දුක් විඳිනවා. පින් කරපු අය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුර ඉඳලා එනවා මේ තමන්ගේ දරුවෙක් ඥාතියෙක් කෙනවා දූරතෝ සොත්තිමාගතං කරදරයක් නැතුව සුවසේ එනවා ඥාති මිත්තා සුභජ්ජಂತಿ අබිනන්දಂತಿ ආගතං මේ නෑදෑ මිත්‍රය සුහද මිත්‍රය මොකද කරන්නේ මේ පැමිණෙන එක්කිනාව ආදරෙන් පිළිගන්නවා මේ වගේ කියනවා මේ රැස් කරන පින ඒ නිසා පින්වත්නි පිනට ආස කරන කෙනා නමට ආස කරන්න එපා සමහර අය කැමති නම කියනවනම්. සමහර අය කැමති නම කියන. සමහර අය කැමති ඔන්න තමන් ඇවිල්ලා ගහක් හිටවනවා. ඊට පස්සේ ඇවිල්ලා ඔන්න ගහ දිහා බලනවා ගහ තියනවාද කියලා. කවුරු හරි ගහ කපලන ඔන්න කියන මම හිටවපු ගහ කපල මං එන්නේ ආයි කියනවා. එතන පිනද හිව්වේ නෑනේ. ඉතින් මේ නිසා මේ පින කිරීමේදී පිනට ආස කරන්න අපි මේ වෙලාවේ නුවණ පාවිච්චි නොකළොත් පිනට අපි බැඳුන් නැත්තම් පිනට ආසා කළේ නැත්තම් අපෙන් ගිලිහෙන්න තියෙන මොකක්ද? පිනමයි. පිනමයි අපෙන් ගිලිහෙන්න තියෙන්නේ. මොකද පිළිහෙ පින පින පින ගිලිහුණාට පස්සේ පවේ යමුතු ගිලිහෙන්න දෙයක් නැහනේ. ඇයි ඕනම වෙලාවක පවක් කරා යන්න ඕනම පරිසරයක් තියෙනවා. මොකද පවට අනුබල දෙන්න මේ ලෝකේ ඕනතරම් දේවල් තියෙනවා. අනික ලෝකේ පව කිරීමත් ඒක ලෝකේ ගණන් ගන්නෑ. මොකද ඒ තරම්ම පව් කෙරෙනවා. ඒ නිසා මේ ලෝකෙ සතුන් මරනවා සතුන් මරණ එක පේනවා ගණන් ගන්න ඒවා. හොරකම් කරනවා පේනවා, වර්ධිකාම සේවනීය දෙනවා පේනවා, බොරු කියන ඒවා, කේලම් කියන ඒවා, නිନ୍ଦා, අපහාස, පරුස වචන, ගැරහිලි මෙයා ලෝකෙ නිතර හිස් වචන මෙවා නිතර නිතර පේනවා. මේ පේනකොට අපි මේ පේන දේ ගණන් ගන්නෑ. ඇයි නිතර නිතර ඒක පේන නිසා. නමුත් මේකෙන් කෙනෙක් වළකිනවා නම් ඒකත් කැපිලා පේනවා ඒ විශේෂ දෙයක් නිසා. ඉතින් මේ නිසා ගොඩක් දුරට වෙන්නේ මොකද්ද? අර පින කරන්න තියෙන ආසාවට වඩා බොහෝ දෙනාගෙන් පින ගිලිහි යනවා. සමහර කෙනෙක් කොන්න පින කරනවා. කළා ඇවිල්ලා කියනවා අනේ පින කළා මේ පිනට සතුටු වෙන්න කියලා. අනිත් එයාගේ ඔළුව අවුල් කරනවා. ඉතින් ඔයා උච්චර දෙයක් කළා කියලා නම ගහගත්තේ නැද්ද? ආ ඒකනේ නම් බැරි වුණා කියනවා. ඊට පස්සේ ඔන්න ආයෙ ගිහිල්ලා කියන මං අසවල් පින කළා මේකේ නම ගහන අනිත්‍යය තමයි මෙයා අවුස්සන්නේ නම ගහපන් කියලා. ඉතින් මේ වගේ දේවලුත් වෙනකොට අර පින් කරන එක Tamanට ඒ පින නැතු වෙනවා. ඉතින් මේ නිසා පින කියන දේ නම් සොය සොයා බලබලා සොය සොයා බලබලාමයි පින කරන්න තියෙන්නේ. ලැබෙන සෑම අවස්ථාවෙම පින කරන්න ඕනේ. මොකද හේතුව පින කියන එක ගිලිහි යන්න දුන්නොත් ඒකෙන් පාඩුව කාටද? Tamanටමයි. මොකද සමහර විට හරි විදියට මොලේ පාවිච්චි කරලා පින් කරගත්තොත් Taman කෙලවර නැති මනුස්ස ජීවිත ලබලා ඇති. හිස් සතින්ම මැරිලා යන්න ඇති. නමුත් මේ ලැබූ මනුස්ස ජීවිතයේ විශේෂ එකක් වෙනවා. මේ ලැබූ මනුස්ස ජීවිතයේ විශේෂ එකක් බවට පත් වෙන්නේ ඔබ රැස් කරගන්නා පින නිසාමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ පින් රැස් කරන කෙනා කල්පනා කරනවා. කල්පනා කරනවා මේ මේ තමන්ගේ රැස් කරන දුර්ලභ පින ගැන. මේකේ තියෙනවා මෙහිම ඔන්න මේ යාළුවෝ යාළුවෝ සෙල්ලම් කර කර ඉන්නවා. සෙල්ලම් කර කර ඉන්නකොට එකිනෙකා ඒ යාළුවන්ගෙන් අහනවා ඔබට මේක මතකද අරග මතකද මේක මතකද කියලා අහනවා කියනවා. අපි එහෙම කරනවා නේද? අපි අරෙහි ගියා මතකද? අපි අසවල් තැන ගියා මතකද? අසවල් දියැලෙන්නේ නැව මතකද? අසවල් ගමන ගියා මතකද කියලා අපි යාළුවන්ගෙන් අහනවා. ඒගොල්ලොත් කියනවා ඔව් ඔව් අපිට මතකයි තමයි කියලා. මේ වගේ කියනවා දිව්‍ය ලෝකවල ඔයාට මතකද මෙහෙම වුණා අපි මෙහෙ ගියා අරෙහි ගියා අපි මෙහෙම සිල් රැක්කා මෙහෙම ධර්මය ඉගෙන ගත්තා මතකද කියලා අහනවා. එතකොට අර දෙවිවරු කොම් තමන් කරපු පින මතක් කරගන්න පටන් ගන්නවා. මේ මතක් වෙනවත් එක්කම ලොකු සන්තෝෂයක් ඇති වෙලා සමත විදර්ශනාවට යාගේ හිත නැමෙනවා. එයාගේ හිත යොමු වෙලා ඒ කෙනා මාර්ගඵල ලබනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේකයි කියනවා මේ බණ ඇසීමේ අනුසස්. මොකන්ද පින්වතුනි මේ බණ ඇසීමේදී කියවෙන බණ ධර්මය ධර්මයේ විස්තර කරනවා පින්වත්නි ඉපදීම දුකයි කියලා. ධර්මයේ මොකද්ද විස්තර කරන්නේ? ඉපදීම දුකයි කියලා. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ඒක හරිය ලස්සන උපමාවලින්. ඉපදීම දුකයි කියන එක. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නම් මේ SP හෙලනම වෙලාවක්වත් මේ ඉපදීම වර්ණනා කරන්නේ නැහැ කියනවා. ඒකට උන්වහන්සේට කොච්චර අවබෝධයක් ඇද්ද? ඉපදීම දුකයි කියන කාරණාව ගැන. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඊට පස්සේ උන්වහන්සේ උපමාවක් කියනවා. කියන මහණෙනි අසූචි ටිකක් තිබ්බත් ගන්ධමයි කියනවා. ඒ වගේ තමයි කියනවා ඉපදීම කොහේ උපන්නම් දුකමයි කියනවා. බලන්න කොච්චර අවබෝධයක්ද කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඉපදීම දුකයි. ජරාවටපත් වීම දුකයි. මරණයටපත් වීම දුකයි. ඊළඟට ප්‍රියයන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න ලැබීම දුකයි. දැන් අපි දන්නවා සමහර අය තමාගේ ඥාති ව්‍යසන වලින් බොහෝ දුක් වෙවි ඉන්නවා. සමහරු භෝග ව්‍යසන වලින් ඒ කියන්නේ තමන්ගේ දේපල වස්තු අහිමි වෙලා බොහෝ දුක් විඳින ඉන්නවා. මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක. කැමැති දේ නොලැබීමේ දුක මේකෙන් තමයි මේ සත්‍ය මේ දුක් වලින් නිරන්තරයෙන්ම විඳෝ විඳින බුදුරජාණන් වහන්සේ වදාලා කොටින්ම පංච උපාදානස්කන්ධයේ දුකයි. ඒ කියන්නේ දැන් අපේ ශරීර ඔක්කොම හැදිලා තියෙන මොනවද පින්වත්නි? දැන් ඔන්න අපි අපි මේ ශරීරයේ පවත්වන්න කන්නේ මොනවද කෑමට ගන්නෙ? ඔව් කෑමට ගන්න අපි එලෝලු වර්ග වතුර පාලතුරු වර්ග මේවා නේද අපි කෑමට ගන්නෙ. එතකොට මේවෙන් මොකද අපිට වෙන්නේ? අපේ කෙස් වැඩෙනවා. නියපොතු වැඩෙනවා. ඊළඟට හම වැඩෙනවා. මස් වැඩෙනවා. ඇට වැඩෙනවා. නහර වැඩෙනවා. මේව වෙන්නේ නැද්ද? එතකොට ඒවා වෙන්නේ මොනවෙන්ද? අපි ගන්නා ආහාර වලින්. එතකොට මේ ආහාරවල තියෙන්නේ ඕජා ගුණයක් නේ. එතකොට මේ ආහාරයෙන් කරලන් කරන්නේ මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වැඩිලා පවත්වන එක නේද? එතකොට මේ ආහාර වලින් කරන්නේ නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප කොටස් උපද්දවලා දෙන්න උදව් කිරීම. එතකොට මේ රූප කොටස් උපද්දවලා දෙන්න උදව් කළාට මේ ගන්න ආහාරයෙන් මේක උදව් කරාට මේකේ සීමාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ශරීරේ ටික ටික වැඩිලා රූප කොටස් මොකද වෙන්නේ? වැඩිලා මෝරනවා. මෝරණකට කියන්නේ ජරාවටපත් වෙනවා කියලා. මෝරලා මොකද වෙන්නේ? කොච්චර රූප කොටස් කොච්චර ප්‍රනීත පෝෂ්‍යදායක ආහාර දෙන්න හැදුවත් අන්තිමේදී ශරීරයේ දිරන්න පටන් ගත්තාම නැත්තම් අපි ගත්තොත් කියන නාකි වෙන්න පටන් ගත්තා මොනවද අපි නාකි වෙන්නේ ඇස් දෙක කන් දෙක නාසය දිව සකය මේ සියල්ලම වාහිසට යනවා. මේ වෙනකොට අපි කොච්චර මේක පෝෂණය කරන්න හැදුවත් අර පරණ විදියට පෝෂණය ක්‍රියාවලිය වෙනවද? වෙන්නේ කාලයක් යනකොට ඊට පස්සේ දිව මැරෙනවා. ජීවත් වෙලා ඉඳෙද්දී ඊළඟට මේ නහය මැරෙනවා, කන් දෙක මැරෙනවා, ඇස් දෙක මැරෙනවා. ජීවත් වෙලා ඉඳෙද්දී දැන් අපි දන්නවා සමහර අයගේ ඔය අපි අහලා තියෙන මේ ශරීර තුවාල වෙනවා. ඊට පස්සේ ශරීර ජීවත් වෙලා ඉඳිද්දි කුණු වෙනවා. එතකොට මොකද එයා කරන්න ඕනේ? දැන් කකුල කුණුනොත් මොකද කරන්නේ යා? කපන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ වගේ මේ ඒවා කපන්න වෙනවා. ධනං චජේ යෝපන අංග හේතු. මේ ශරීරයේ ශරීරයේ ඒ ඒ කොටස් ආරක්ෂා කරන්න තමන් ආදරෙන් හරියම්බු කරපු එකතු කරපු සල්ලි වීදම් කරන්නේ ඊට පස්සේ. වීදම් කරනවා. වීදම් කර කර අපි කොහොම හරි බලන්නේ මේ ශරීරේ රැක ගන්න. ඊට පස්සේ දැන් ඔන්න කියනවා අපි ගත්තොත් දොස්තර මහත්තයෝ කියනවා හරි මේ අතපය කපන්න නැතුව බේර ගන්න පුළුවන් මේ මේ බෙහෙත් වර්ග දෙන්න. දැන් අපි ණය වෙලා හරි මොනවා හරි කළා දැන් අපි මොකද කරන්නේ? බෙහෙත් දෙනවා දෙනවා දෙනවා. ඔන්න ඊට පස්සේ ඒ කරගන්න දෙන්නේ ඔන්න සල්ලිත් ඉවරයි. ඔන්න සල්ලි වේදන් කළා අතපය රැක ගන්න. ඊට පස්සේ කියනවා නෑ දැන් කරන්න දෙයක් නෑ. ඔන්න කකුල නරක් වුණා නැත්නම් ඔය අතපය නරක් වුණා නෑ එක්ක ඇහැ නරක් වුණා. එන්න එක වකුගඩු නරක් වුණා. දැන් මේක අයින් කරන්න ඕනි කියනවා. අංගං චජේ ජීවිතං රක්කමානී ජීවිතය ආරක්ෂා කරගන්න ඊට පස්සේ මොකද කරන්නේ? අතපය අයින් කරනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ සීකරණ එක්කෙනා විතරයි අවබෝධයෙන් අයින් කරන්නේ. අනිත් කෙනෙකුට කරන්න පුළුවන් කමන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මේ ජීවිත අවබෝධයේ කල්පනා කරන කෙනා හැම තිස්සෙම හිතන්න කියනවා මේ ලැබිලා තියෙන ඇස් දෙක අනිත්‍ය වූ ඇස් දෙකක්. මේ ලැබිලා තියෙන කන් දෙක අනිත්‍ය වූ කන් දෙකක්. මේ ලැබිලා තියෙන නාසය අනිත්‍ය වූ නාසයක්. මේ ලැබිලා තියෙන දිව අනිත්‍ය වූ දෙයක්. මේ ලැබිලා තියෙන ශරීරය අනිත්‍ය වූ ශරීරයක්. මේ ලැබිලා තියෙන සිත අනිත්‍ය වූ සිත. එහෙනම් මේ අනිත්‍ය වූ මේ ඉන්ද්‍රියන්ගෙන් යුතු මේ ජීවිතයේට මේ ලොකු කරදරයක් වෙන්න කලින් විපතක් වෙන්න කලින් කරන්න තියෙන සෑම පිනක්ම කරගන්න ඕනේ ඒක නා දරුවන්ට හොඳට සලකනවා. ස්වාමියාට හොඳට සලකනවා. බුද්ධ දේශනාවෙන් සඳහන් වෙනවා එක තැනක මහණෙනි යම් යම් මිස්ත්‍රියක් ප්‍රාණඝාතයෙන් තොර වෙයිද? සොරකමින් තොරව සිටින්නේද? වැරදිකාමයෙන් තොරව සිටින්නේද? බොරු නොකියන්නේද? මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියක් නොකරන්නේද? පතිභක්තියෙන් යුක්ත වන්නේද නිවසේ කටයුතු අනලස් හොඳින් කරන්නේද දන් දෙන්නේද මරණින් මත්තේ සුගතියේ උපදින්නේ වේ දැන් බලන්න එතකොට මේ මේකේ තේරුම මොකද්ද මේ ජීවිතේ යහපත්ව ගත කිරීම එයා කරනවා නම් ඒ කෙනාට යහපත්ව දරුවන්ට සලකන ස්වාමියාට සලකන පින් දහම් කරන කම්මැලි නැති අලස නැති සොයා බලා වැඩ කරන කෙනෙක් නම් එයා හැම මොහොතේම එයාගේ ජීවිතේට මොකක්ද කරගන්නේ? පිනක් රැස් කරගන්නවා. මේ නිසා අපි මෙහෙම කල්පනා කළොත් නෑ මේ ඔක්කොම අනිත්‍යයිනේ වැඩක් නෑ. දැන් ඔන්න ගේ ගේ හැඩි වෙලා. කියනවා දැන් මේවා ගේ හැඩි වෙලා තියෙනවා වැඩක් නෑ පොලි අනිත්‍යයි. ඊළඟට කියනවා ඇඳුම් කිලුටි. වැඩක් නෑනේ අනිත්‍යයි. මෙයා කවුද? එයාට අසනීපයක්. නියමාකාර ලෙස අනිත්‍ය දන්න කෙනා හැම දෙයක්ම හොඳට හොයලා බලනවා. බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කොයිතරම් ලස්සනට ඒවා තිබ්බද කියලා දැන් ඒක කියනවා මේ සිවුරු වැලේ දමද්දී වැලේ සිවුරු දාන්න ඉස්සර වෙලා ලණුව අතින් අල්ලන් පිහිදගෙන යන්න කියනවා අතින්. අතින් අතුල්ලගෙන යන්න කියන ලණුව. ඒ මොකද? දූවිලි තියෙනවා නම් අයින් වෙන්න. ඊට පස්සේ වැලට දාන්න කියනවා සිවුරු. මේ වගේ හැම දෙෙම ඒ දේශනාවේ උගන්වන පිරිසිදුකම ගැන ලස්සන ලස්සනට තියාගන්න ගැන. මේ නිසා එතකොට බලන්න මේ සියල්ල මේ අනිත්‍ය ගැන හොඳට දන්න බුදුරජාණන් වහන්සේගෙන් මේවා කියන්නේ. ඉතින් මේ නිසා පින්වත්නි මේ ජීවිතේ අර දුක්ඛාරි සත්‍ය ගැන නෝණින් විමසන කෙනා මේ සතරමා ධාතුන්ගෙන් වෙනස් වෙන ලෝකෙ දැනගෙන අවබෝධය ඇති කරගෙන ඊට පස්සේ ඒකේ නා කල්පනා කරන්න ඕනේ මොකද්ද මේ වෙනස් වෙන ලෝකේ දුක හදලා දෙන හේතු. පින්වතුනි මේ දුක හදලා දෙන්නේ කොමකින්ද? තණ්හාවෙන්. මේ තණ්හාව කියලා කියන්නේ සමහර අයට තණ්හාව ඇති වෙනවා දරුණු විදියට. දරුණු විදියට තණ්හාව ඇති වෙන්නේ දැන් අපි ගත්තොත් පොදුවේ කල්පනා කරලා අපට ලකූම හානිය කරන්නේ ඔබ දන්නවාද මේ හේතුව? සක්කාය දිට්ඨියයි. මොකද්ද ලොකු මහානිය කරන්නේ? සක්කාය දිට්ඨියයි. ඒ කියන්නේ දැන් ඔන්න අපි ගත්තොත් දැන් මෙහෙම තේරුම් ගන්න. ඔන්න කෙනෙක් සෝවාන් වෙනවා. මාර්ගඵල ලබනවා. ඉස්සෙල්ලා මෙයා ප්‍රහාණය කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියයි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයෙන් බැඳුණු දී විචිකිච්ඡා කියන්නේ සැකය සීලබ්බත පරාමාස කියන්නේ ඕනම අර අදහිලි විශ්වාස මත අවබෝධයකින් තොරව ඒ අදහන්න පෙළඹීම. මෙන්න මේ වගේ දේවල් නිසා මිනිස්සු හරියට සංසාරේ සතර අපායෙන් අත් මිදෙන්න බැරුව ඉන්නවා. දැන් සෝවාන් වුණා කියන කෙනෙක් මේ තුනෙන් නිදහස් වුණා. සෝවාන් වෙච්ච ගමන් එයාගේ සංසාර ගමන ආත්මභාව කීයකට සීමා වෙනවද? ආත්මභාව 7යි. ඒ 7 ත්‍යා උපදින්නේ දිව්‍ය ලෝකෙයි මනුස්ස ලෝකේ විතරයි. සතර අපායට යන්නේ නැහැ. එහෙනම් එතෙක් කල්ලා සතර අපායට ගිහින් තියෙන්නේ මොකක් නිසාද? සක්කාය දිට්ඨියයි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තිබිච්ච නිසා. දැන් එතකොට පින්වත්නි මනුස්ස ලෝකේ මේ පුංචි කාලේ අපි ඉපදී සිටිද්දී අපි තේරිලා හිටියද අපිට සක්කාය දිට්ඨිය තියෙනවා කියලා? නෑ. අපි ඉස්කෝලේ යද්දී, සෙල්ලම් කරද්දී, ගෙවල් දොරවල් හදද්දී, විවාහ වෙලා ධර්මල්ලු හදද්දී, ළමයින්ට උගන්වද්දී අපි මොකක්වත්ම මේවා දන්නේ නැහැ. අපි දැනගෙන හිටියේ නැහැ මේ සක්කාය දිට්ඨිය කියලා එකක් අපේ තුල තියෙනවා කියලා. අපි හැමතිස්සෙම මේ පේන ලෝකෙට රැවටිලා හිටියා. පේන ලෝකයේ තියෙන දේ විතරක් අපේ ජීවිතයේ දැනුම බවට පත් කරගෙන හිටියා. අපේ ලෝකේ බවට පත් කරන් හිටියා. එතකොට සක්කාය දිට්ඨිය නිසා අපි ඒ අවස්ථානුකූලව හිතන හිතන දේවල් කළා. මේ සක්කාය දිට්ඨිය කොච්චර භයානකද කියන්නේ මේ සක්කාය දිට්ඨිය නිසාමයි මේ මිනිස්යාට දෙවියන්ට ඔක්කොටම සංසාරේ මෙරි මෙරි ඉපදි ඉපද සතර අපාය වැටි වැටි යන්න උනේ. ඉතින් බුණාහස උපමාවක් කියනවා. මහණෙනි සක්විති රජුරු කෙනෙක් ඉන්නවා. කවුද මේ සක්විති රජුරු කියන්නේ? ආයුධ වලින් තොරව, දඬුමුගුළු වලින් තොරව, දඬුවම් දීන් වලින් තොරව ධාර්මිකව ආණ්ඩුව ගැනිල්ල. එතකොට සක්විති රජ කෙනෙක් වෙන්නේ කොහොමද? පින් බලෙන්. සක්විති රජ කෙනෙක් වෙන්නේ පින් බලෙන්. මොකද්ද සක්විති රජුරුවන් වෙන්න තියෙන ලකුණු? මහා පුරුෂ ලකුණු 32. මහා පුරුෂ ලකුණු 32 තියෙන කෙනෙක් මනුස්ස ලෝකේ උපදිනවා. ඔබ දන්නවා මහා පුරුෂ ලකුණු 32 තියෙන කෙනා මනුස්සලෙක උපන්නට පස්සේ ගති දෙකයි තියෙන්නේ. ගිහි ගෙදර යඳුනොත් සක්විති රජුරු කෙනෙක් වෙනවා. ගිහිගේ අතහැරියොත් සම්බුදු කෙනෙක් වෙනවා. එතකොට මේ සක්විති රජුරුව උපතින්ම සීලවන්තයි. මේ සීලවන්ත රජුරුවන්ට පොයේ දවසට සිල් අදිෂ්ඨාන කරගෙන මේ පෑන් නාලා සඳලු තලේ ඉන්නවා. ඉඳලා කල්පනා කරනවා අද පුන් පොහොව දවසේ අද මා මේ සීලයක පිළිතලා ඉන්නවා කියලා. එතකොට මේ සඳුළු තලයේට පහළ වෙනවා දැන් පහළ වෙනවා කැරකි කැරකි යන මණිකක්. මේකට කියන්නේ මොන මණික කියලාද? චක්‍රවර්ති මාණික්කය කියලා. මේ මණිකක් පහළ වෙනවා. පහළ වුණාම මේ රජ්ජුරුව පිරිස කැඳවලා කියනවා මේ පහළ වෙච්ච මණික මේ පහළ වුණේ සක්විති රජ කෙනෙකුට පහළ වෙන මණිකයි. එතකොට ඒක පහළ වෙන්නේ 이르දි බලෙන්. ඉතින් ඔබ විශේෂයෙන්ම දන්නවා ඇති මේ මේ රත්නපුර බලංගොඩ ප්‍රදේශවල මැණික් තියෙනවනේ. ඔබ අහලා තියෙනවා මැණික් ගන්න අය සමහර තැන්වල මේ මැණික් කිල්ලම මැණික් හාරද්දී මැණික හෙට මෙහෙට යනවනේ. ඉතින් මේ නිසා මේ වගේ මේ පොළොයාසි මැණිකුත් ඇවිදිනවා නම් මේ පින් බලයට තමයි මේ සක්විති රජුවන්ට පහළ වෙන මැණික කාරක වෙන්නේ. ඉතින් සජ්ජුරුව කල්පනා කරනවා මේ මැණික මං අහලා තියෙනවා මේ පැන් වැඩුවාම මැනිකට පැන් කොතලේ අරගෙන රන් කෙන්ඩියෙන් පැන් වඩනවා පින්වත් මැනික කර කැවීවා කියලා. ඒ පැන් වඩන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ සිවුරංග සේනා ඇත් අස්රිය පාබල කියන සිවුරංග සේනා ලෑස්ති කළ රජ්ජුරුව සියලු ආභරණ වලින් සැරසිලා අර මණික රාජාංගනේ තියෙනවා. තියලා මේ මණිකට පැන්වක් කරනවා කරකෙන්න කියලා. ඕන් කැරකිලා උතුරු දිශාවට යනවා. යසෙන් සේනාව පිටිපස්සෙන් එනවා. එතකොට එතකොට ඒ උතුරු දිශාවේ රාජ්‍යයට ආරංචි වෙනවා. මෙන්න අසවල් රජුරවන්ට සක්විති මණිකක් පහළ වෙලා මේ මණික කැරි කැරි තමන්ගේ දිශාවට එනවා කියලා. මේ රජුරෝ සටනට ලෑස්ති වෙන්නේ නැහැ. රජුරෝ සේනා ලෑස්ති කරගෙන යනවා මේ මේ මේ රජුරවන්වයි මේ සේනාවයි මණිකයි පිළිගන්න. පිළිගන්න ගිහිල්ලා කියනවා පින්වත් රජුරුවනි ඔබ වහන්සේටයි මේ දේශය. ඔබ වහන්සේ මේ අපගේ රාජ්‍ය බාර ගන්නාසේක්වා කියලා. රජුට කියන බොහොම හොඳයි මම බාරගත්තා. එහෙනම් ඕගොල්ලෝ කවුරුවත් සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා, මත්පැන් බොන්න එපා කියලා පංචශීලයේ පිහිටුවනවා. පිහිටවල ටික ආයෙ මැනිකට ප්‍රැන් වඩනවා. වැඩියෙන් පස්සේ අනිත් පැත්තට මැනික යනවා. මේ වගේ මුළු ලෝකෙම ධාර්මික කරනවා සක්විති රජුරෝ තමන්ගේ පින් බලෙන්. ඉතින් මේ විදිහට නානාවිද පින් කරමින් ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරිලා ගිහිල්ලා උපදිනවා දිව්‍ය ලෝකේ. එතකොට සක්විති රජුරන්ගේ ඊළඟ ආත්මය අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකේ. හැබැයි සක්කාය දිට්ඨිය යුක්තයි. දිව්‍ය ලෝකේ ඉන්නවා දැන්. මනුස්ස ලෝකේ ඉන්නවා දුප්පත් මිනිසෙක්. කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ වේලක් කර වේලක් කන්නේ ඇඳුම් කෑලි දෙකයි තියෙන්නේ එකක් ඇඳලා එකක් හොදනවා අමාරුවෙන් ජීවත් වෙනවා මේ මිනිස්සයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා ධර්මය අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සක්කාය දිට්ඨිය මිදෙනවා දැන් ඔන්නේ මිනිස්සයාට සක්කාය දිට්ඨිය නැහැ අර දිවි ලෝකේ උපන්න සක්විත රජුණන්ට සක්කාය දිට්ඨිය තියෙනවා දැන් මේ සක්කාය දිට්ඨිය නැති දුප්පත් මිනිස්සයා මරණයටපත් වෙනවා මරණයටපත් වෙලා මෙයා දෙවියන් අතර උපදිනවා. කොහෙද උපදින්න අර සක්දෙවිඳු උපන්න තැනම. එතකොට සක්දෙවිඳු මනුස්ස ලෝකෙට සක්දෙවි කවුද චක්‍රවර්ති රාජ්‍යරුව ගිහිල්ලා දෙවි කෙනෙක් වෙලා ඉන්නවා. ඊළඟට මනුස්ස ලෝකෙට මේ දුප්පත් දුගී මිනිස්සයා මාර්ගඵල ලැබලා එතන ගිහිල්ලා දෙවි කෙනෙක් වෙලා ඉන්නවා. දැන් දෙන්නයි. දැන් මේ දෙන්න ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි අර සක්විති රාජ්‍යරුව වෙලා හිටපු එක්කෙනා දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍ය ආංශ තියෙන තාක් ඉඳලා මරණයටපත් වුණාට පස්සේ අර සක්කාය දිට්ඨිය තිබිච්ච නිසා ආයි නිරයන්න පුළුවන් කියනවා. තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන් කියනවා. പ്രേත ලෝකෙ උපදින්න පුළුවන් කියනවා. අපාය වැටෙන්න පුළුවන් කියනවා. මානින්දර දුගී දුප්පත් මිනිස්සයා මිනිස් ලෝකෙ එක වේලක් කාලා ධර්මයේ හැසිරෙච්ච මිනිස්සයා එයා සක්කාය දිට්ඨියෙන් තොරව මරණයටපත් වෙච්ච නිසා එයා දිවි ලෝකේ ඉපදිලා ආවශ්‍ය තියෙන තාක් ඉඳලා චුත වුණාට පස්සේ ආ එතනම උපදිනවා කියනවා. ඔබට තේරුණාද මේ කියන වෙනස? දැන් බලන්න අර සක්කාදිට්ඨිය කියන දේ මිනිස්යාට කොයිතරම් හානි කරනවද? කොයිතරම් බලපෑම් කරනවද? ඒක නිසා තමයි දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ මන්නම් හිතන්නේ හිසගිනි ගත්තෙක් එගිනි නිවන ලෙස කාමරාගේ ප්‍රහාණය කරන්න මහන්සි වෙන්න ඕන කියලා මට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නෑ දෙවිද හිසගිනි ගත්තේ කෙගින නිවන ලෙස මහන්සි වෙන්නේ මේ කාමරාගේ ප්‍රහාණය කරන්න නෙවෙයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. ඇයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු ගමන් සතර අපායේ අනතුරෙන් එයා නිදහස් වෙනවා. දැන් ඔන්න අපි මේ මනුස්ස ලෝකේ ඉන්නවා. අපි සමහර විට මේ රැස් කරන්නා වූ පින් නිසා ඊළඟටත් ආයේ මනුස්ස ලෝකෙට ඒවි. ඊළඟට මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපිට ධර්මයක් අහන්න නැත්තම් බැරි වෙලාවත් අපි ගිහිල්ලා මේ භයානක ත්‍රස්තවාදී සංවිධාන තියෙන තැන්වලට ගිහිල්ලා ඉපදුනොත් දැන් ඇෆ්ගනිස්තානෙ උපන්නොත් මොකද වෙන්නේ? පින් කරන අවස්ථාවක් තියෙනවද? නැහැ. ඒ වගේ අර ම්ලේච්ඡ ත්‍රස්තවාදයට ගොදුරු වුණොත් එයාගේ මනුස්ස ජීවිතයේ රැස්වෙන යම් කුසල් ඇද්ද ඒ සියලුම කුසල් වනසගෙන තමයි යාට මැරෙන සිද්ධ වෙන්නේ. මේ අනතුරු අනාගතයේ මිනිසාට නැද්ද? මේ අනාගත අනාගත මිනිසාට මේ අනතුරු වෙන රටක උපන්නත් කොහෙද බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබෙනවද? ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා කියන පරිසරයක් අහන්න ලැබෙයිද? ලැබෙන්නේ මේ අප්‍රමාදීව පින් කරගන්න කියලා කියන පරිසරයක් අහන්න හම්බ වෙයිද? ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ද ලංකාවෙත් නැහනේ බොහොම දුර්ලභනේ. ඔබ දන්නවා ඇති සිංහල අවුරුදු කාලෙට එකම අවුරුදු එකක් එළියන්නේ. ඒතර ඒකම මිනිස්සු අහහා ඉන්නවා. ඊට පස්සේ හැම තිස්සෙම හැම තැනින්ම අනුබල දෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නෙමෙයි මිනිස්සු මුලා වෙන්නයි. ඉතින් මේ මුලා වෙන ලෝකයේ එන්න එන්න ඔබ හිතන්නේ මුලාව අඩු වෙයිද මුලා වැඩි වෙයිද? එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙනකොට දැන් ඔබ මෙහෙන් පින් කර කර පතනවා අනේ මට ආයේ මනුස්ස ලෝකෙ උපදින්න ඕනි මොකද මට ආයේ පින් කරන්න ආයේ පින් කරන්න මනුස්ස ලෝකෙ උපදින්න ඕනි කියලා ඔබ හිතනවා නමුත් ඔබ උපදින්නේ ඔබ හිතන නිසාද කර්මානුරූපවද කර්මානුරූපව ඔබ උපදින්නේ සමහරට සංසාර කරපු තවත් දේවල් බලපාලා මනුස්ස ලෝකේ රැස් කරන පිනුත් බලපාලා ඔබ උපදිනවා ගිහිල්ලා වෙන ආගමක එදාට ඔබට මොකද තියෙන්නේ ඒ දෘෂ්ටිය වැළඳගෙන ඒක සරණ යන්න තියෙන්නේ. සමහරට ඔබ උපදිනවා ආගම පිළිගන්නේ නැති ගෙදරක. නැත්නම් පරිසරයක. එක්ක පුංචි කාලේ හොඳට දහම් පාසල් ගියා ඉගෙන ගත්තා. ඔන්න ඔබ විශ්වවිද්‍යාල ගියා. නැත්නම් වෙන සමාජයකට ගියා. යනකොට මෙලෝ පරලෝ පිළිගන්නේ නැති දේශපාලන දර්ශනයකට අහු වෙනවා. අහුවෙලා මොකද කරන්නේ? ඒක අපි කියමු එතකොට මරන්න කොටන්න ඔක්කොම පිළිගන්නවා කැමතියි කියලා. ඊට පස්සේ ඔබට වැඩෙන්නේ කුසල්ද අකුසල්ද? සම්පූර්ණ අකුසල්. ඉතින් මේ නිසා අනාගතේ පවා හැම තිස්සෙම තියෙන්නේ කුසල් වඩා ගන්න එකක් නෙමෙයි තියෙන කුසල් පිරේන පරිසරය. මේ නිසා පින්වත්නි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස ඒකේන මේ දුක්ඛාර සත්‍ය නෝනෙන් විමසන්න කල්පනා කළොත් දුක්ඛ සමුදය නෝනෙන් විමසන්න කල්පනා කළොත් දුක්ඛ සමුදය කියන්නේ මේ මේ අවබෝධයකින් තොරව මේ ලෝකයට ඇලුම් කිරීම නිසා නේද මේක වෙන්නේ කියලා කල්පනා කළොත් හිතන්න බෑනේ මොකද්ද වෙන්නේ කියලා දැන් බුද්ධ දැන් බුද්ධ කාලේ ආනන්ද කියලා සිටුවරයෙක් හිටියා. මේ ආනන්ද කියන සිටුවරයාට හිටිය එකම පුතායි. ඒ පුතාගේ නම මූලසිරි. මේ පුතාට හැමදෑම අඬ ගහලා ඥාතීන්ට සේවකයන්ට අඬ ගහලා කියනවා මේ අහපල්ලා මම මේ සල්ලි හම්බ කරලා මේ කෝටි ගණන් දීපල ඉබේ පහල වුණා නෙවෙයි. මම මේ ඔක්කොම වේයන් තුඹස බඳින්න හේ තමයි මම මේ සියල්ල ඒකතු කළේ මතක තියාගනින්න දැන් මේ සේවකයන්ට කියන්නේ මතක තියාගනින්න පුතාට කියන පුතේ මතක තියාගනින් මේ රුපියලක් හරි වීදම් වුණා නම් ඒක දාපන් වීදම් ගොඩට. ඒක ආදායමක් නෙවෙයි. මම මෙහෙම හම්බ කළේ මේ විදිහටයි කියලා. ඉතින් මේව හම්බ කළා හම්බ කළා හම්බ කළා මහා සිටුවරෙක් වෙලා ඉඳලා මලා. මෙරිලා ගිහින් සවැත් නුවර උපන්නා මුඩුක්කු peeli අන්ත දෙලිඳු මුඩුක්කු පවුලක අන්ත දෙලිඳු පවුලක උපන්නා උපන්නේ අර අතපය නිකන් පක්ෂාඝාත වෙච්ච මාන්ද මැදිච්ච ළමෙක් වෙලා. දැන් මේ කලුම කලුයි බඩ මහත පෙරේතෙක් වගේ ළමෙක් දැන්. දැන් මේ මේ ළමයා ඉපදෙච්ච දවසේ ඉඳලා ඒකද ඒ ඒ පවුලට කණ්ඩ නැහැ. රස්සාවල් නැහැ. ඉන්න තැන් නැහැ. අම්මා අමාරුවෙන් ළමයා හදලා පොල් කට්ටක් අතර දීලා කිව්වා පුතේ මං ඔයා නිසා මෙච්චර දුක් විඳින්න බෑ. මං ඔයාව ඔබ දැන් ජීවත් වෙන තනියම. ඔබ දකින්න ඇති පසුගිය දවස්වල මේ සමහර අම්මල ළමයි ගඟට වීසිකලානේ. දැක්කනේ. දැන් සමහර අම්මල ඔබම දකින්න ඇති මේ ළමයෙක් නැති වෙලා අඬාගෙන වැළපීගෙන ඒ දරු සිනියසින් හෙව්වා. එතකොට අපිට පේනවා මේ දරු සෙනෙහස දෙමව්පියන්ගෙන් සෙනෙහස දරුවන්ට ලබන්නත් පිනක් තියෙන්න ඕනේ. පිනක් තියෙන්න ඕනේ. ඉතින් මේ නිසා අර මූල අර ආනන්ද සිටුවේ දැන් අර හිඟන පවල ඉපදිලා දැන් ඔන්න අම්මා මේ ළමයා ගහලා එළුව ගෙදරින්. දැන් මේ ළමයා පාරට බැස්සා. දැන් ඉන්නේ කොහෙද පේමන්ට් එකේ. දැන් පේමන්ට් එකේ නිදාගෙන ඉන්න මේ කොළු ගැට්ටෙක් පොඩි. දැන් රස්නි කාලේට රස්නිම් මේ දුක් විඳිනවා වැස්ස කාලට වැස්සෙන් දුක් විඳිනවා සීත කාලට සීතලෙන් දුක් විඳිනවා හැමෝම මේ දකින්නකට එලෝ ගන්න. දවසක් මේ ළමයා පොඩි කොළුවා පාරේ යනවා. යද්දි යද්දි ඔන්න තමන් හිටපු මාළිගයේ ඉස්සරහට ආවා. ඉදා ගේට්ටු ඇරලා තිබුණා මේ ළමයා හිටගත්තා බැලුවා. මාළිගයේ තියෙනවා. දැන් මෙයා දන්නේම නැහැ මෙයාගේ අතීත ජීවිතේට මෙයාගේ හිත යන නමුත් මෙයා දන්නේ අසවල් කෙනා කියලා. දැන් මෙයා ටික ටික බය නැතුව මේ ගේ මිදුලට ආවා. එතකොට මේ ගේට්ටු මුර කරන මුරකාරයෝ දැක්කෙත් නෑ. ඊට පස්සේ ගෙදරට යනකොට ඔන්න ගේ ඇතුලේ ඇරලා. දැන් මෙයා ස්තූපුවට ගොඩ වුණා. දැන් ගේ ඇතුලේ පොඩි ළමයි කෑ ගහනවා එනවා. කවුද මේ පොඩි දරුවෝ? එයාගේ පුතා බැඳලා මේ පුතාගේ ළමයි. පුතාගේ ළමයි ගේ ඇතුලේ සෙල්ලම් කරනවා. මේ වෙලාවේ අරයා එකපාරට hina වේගෙන මේ ළමයි මැදට පැන්නා. මේ පොඩි කොල්ලුවා. පැනපු ගමන් අර චූටි ළමයි කෑ ගැහුවා මෙන්න අම්මේ පිසාචයෙක් ආවෝ කියලා. සේවකයෝ දැක්ක පයින් ගැහුවා වීසි වෙන්න. කෙලින්ම ගෙදරින් එළියට වීසි වුණා පයින්ම ගගා පාරේ එළියට දැම්මා. දැන් අතපය තුවාල වෙලා ලී ගලාගෙන පොඩි දරුවා අඬ අඬ ඉන්නවා. වෙලාව කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉස්සරෙන් පාරි වඩිනවා ආනන්ද හාමුදුරුවෝත් එක්ක. ආනන්ද ස්වාමීන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ මේ මේ හිඟන පැටිය ළඟ හිටගත්තා. හිටගෙන බලන් ඉඳලා කියනවා අනේ අනේ මේ ආනන්ද සිටුවරයාට ගිය කලදසාව. ආගෙන හිටිය සේවකයෝ. සේවකයෝ ඔක්කොම වට වුණා. වටලකෝ අනේ ස්වාමීනි මේ මේ මේ අහ කියන්නේ මේ හිඟන කොළුවෙක් මේ ගෙට රිංගල මේ ගෙදර මහත්තුරු කිව්වා මේ ගහලා එළෙව්වේ. නෑ නෑ මේ ගෙදර අයිතිකාරයා මේ කිව්වා. ඔන්න මේක ගියා සද්දෙට. ගෙදර පිරිස දුවගෙන ආවා. ඇවිල්ලා එයාගේ පුතා කියනවා ශ්‍රමණයන් වහන්සේ මගේ තාත්තට අපහාස කරන්න එපා. මගේ තාත්තා මේ පලාතේ හිටියේ මහා ධනයක් තිබිච්ච සිටුවරයා කිව්වා. මේ මේ මේ නාවර පෙරාගත්තු මේ කොළු ගැට්ටා කොහොමද අපේ තාත්තා වෙන්නේ? නෑ නෑ කලබල වෙන්න එපා කිව්වා. අපි බලමුකෝ මෙයාගෙන් අහලා මේ ඊට පස්සේ ඇහුවා තාත්තා නොදුන්න දේවල් තියෙනවද? තාත්තා කාපු බත් කාපු රන් තැටියක් තිබුණා ඒකට වෙච්ච දෙයක් නෑ. දැන් මේ පුතා කියන්නේ තාත්තා දෙපායට දාපු රන්තරන් සෙරප්පු දෙකක් තිබ්බා. ඒකට වෙච්ච දෙයක්වත් නෑ. තාත්තා පාවිච්චි කරපු හැරමිටියක් තිබ්බ රණින් කරලා මැණික් කොබ්බපු ඒකත් නෑ. හරි කිව්වා. අපි මේ ළමයාගෙන් අහගම්ම කිව්වා. කියලා බුදුරජාන් වහන්සේ 이르දි බලයෙන් මේ ළමයාට පරණ ජීවිතේ මතක් කරලා දුන්නා. මතක් කරලා දීලා බුදුරජාන් වහන්සේ කෙලින්ම ඇහුවා ආනන්ද සිටුතුමනි දැන් මේ කාගෙන්ද අහන්නේ? අර හිඟන පැටියකින් අහන්නේ. ආනන්ද සිටුතුමනි ඔබතුමා සංගවාපු අර රන් තෙටිය දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ ළමයා නැගිට්ටා. අඩ නින්දෙන් වගේ දැන් යනවා. දැන් ඔක්කොම පිරිසි පිටිපස්සේ යනවා. කෙලීම ගේ පිටිපස්සට ගියා. ගිහලා තැන පෙන්නලා කිව්වා මෙන්න මෙතන හාරන්න කියලා. හාරනවා. හාරනකොට ඔන්න රන් තැටිය. ඊර්වසි බුදුරජාන් වහන්සේ ආය අහනවා ආනන්ද සිටුතුමනි ඔබ පාවිච්චි කරපු රත්තරන් සිරප්පු දෙකකෝ ආයෙ මෙයා ගේ ඇතුළට ගියා. ගේ ඇතුළෙන් ගිහින් ගින් ගබඩ ආසියෙන් කුස්සියට ගියා. කුස්සියේ ලිබ්බක පිටිපස්සේ කෑල්ලක් තියෙනවා. මේ මෙතන හාරන්න කිව්වා. ඔන්න හාරනවා. හාරනකොට ඔන්න සිරප්පු දෙක. ඊරවස්යව ආනන්ද සිටුතුමනි කෝ අර හැරමිටිය කියලා ඇහුවා. ආයෙ තැනකට ගියා. ගිහලා එතන හාරන්න කිව්වා. ඕන්න හැරමිටිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මූලසිරි සිටුතුමාට කියන මේ බලන්න සිටුතුමනි මේ ජීවත් වෙලා ඉඳිද්දි මේ කෙනා කල්පනා කළේ හම්බ කිරීම විතරයි සසර ගැන නොදැන සිටියා. දැන් බලන්න මේ දැන් ඒ වගේ අය සංසාරේ කොයි තරම් අතරමං වෙවි යනවා ඇද්ද? එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අපට සංසාරේ ලැබිච්ච මව්වරු පියවරු ගණන ගණන් කොට අවසන් කරන්න බෑ කියනවා. මේ මේ ජීවිතේ ලැබිච්ච අම්මා, මේ ඊළඟ ජීවිතේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා කියලා අපි කල්පනා කරගෙන ගියොත් අම්මලා අවසන් වෙන්නේ නැහැ කිව්වා. තාත්තලා අවසන් වෙන්නේ නැහැ කිව්වා. මේ නිසා මේ ආපු ගමනේ අපට අර ඒ එහෙම අවසන් නොවන ඉතිහාසයක් අපේ හැමෝගෙම ජීවිතවලට එකතු වුණේ සක්කාය දිට්ඨිය නිසා. ඉතින් මේ සක්කාය දිට්ඨියෙන් තියෙන අනතුර තමයි හැමතිස්සෙම අර මේ වෙනස් වෙලා යන අනිත්‍ය ජීවිතයක් කියලා එයාට මතක් වෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙන මතක් වෙනව හැමතිස්සෙම මොකද්ද? මම මගේ මගේ කියන එක තමයි හැමතිස්සෙම මතක් වෙන්නේ. ඊට පස්සේ හැමතිස්සෙම ඔන්න මොකද වෙන්නේ සමිතියක් සමාගමක් හැදුවත් ඔන්න ඊට පස්සේ ඒකට රින් ගන්න කල්පනා කරනවා තනතුරු ගන්න කල්පනා කරනවා මිසක් එයා Tamanට පිනක් කරගන්න කල්පනා කරන්නේ නැහැ. යමක් උදව්වක් කළත් නම නම අහන් කල්පනා කරනවා මිසක් එයා ඒක පිනක් හැටියට ගන්න කල්පනා කරන්නේ මේ හැම අපිට මේ හැම දෙයකටම බාධා කරන එතකොට මොකක්ද සක්කාය දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ විස්තර කරනවා මේ හැම එකක්ම හේතුඵල හැටියට ඇස ගැන කන ගැන නාසය ගැන දිව ගැන කය ගැන මනස ගැන හිත හිතා නෝනින් බලනකොට සක්කාදිට්ඨි නැති වෙනවා කියනවා. එතකොට දැන් අපිට වෙන්නේ මොකද්ද? අපි කැමති සක්කාදිට්ඨි නැති කරනවට වඩා අපි ආස ධර්මය අවබෝධ වුණා කියලා කියන්නයි. අපි ඔන්න කියනවා මේ මම මෙනෙහි කරන් ගියා මට අවබෝධ වුණා. කාටද අවබෝධ වුනේ? ඒකත් ගන්නවා මම. ඊරෝස් කියනවා නෑ මට නම් හරි හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. මේ මේ හැම එකක්ම අනුන්ට කීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? Tamanට පිළිගැනීමක්. මේක ඇති වෙන්නේ සක්කාය දිට්ඨියමයි. මේ නිසා අපිට සක්කාය දිට්ඨියෙන් සිදුවෙන හානිය මෙතකයි කියලා කියන්න අමාරුයි. මේ නිසා පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි හිත පහදවා ගන්න ඕනේ. උන්වහන්සේ දේශනා කළා දුක කියලා ආරි සත්‍යයක් ඒක ඒකාන්තයෙන්ම ආරි සත්‍යයක්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක හටගන්නේ තෘෂ්ණාවෙන් කියලා මේ ඒකාන්තයෙන්ම ආරි සත්‍යයක්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා දුක දුකට හේතුව නැති කරාම දුක නිරුද්ධ වී යනවා කියලා ඒකාන්තිම මේක ආරි සත්‍යයක්. ඊළඟට මේ දුක නිරුද්ධ වන්නා වූ එකම මාර්ගයයි තියෙන්නේ ඒ මාර්ගයේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් දුක නිරුද්ධ කරන එකම ආරි සත්‍ය මෙන්න මේ විදිහට කල්පනා කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන මේ අග්ගපසාද කියන සූත්‍රේ මහණෙනි මේ ලෝකයේ මේ හේතුඵල ධාමෙන් හටගත් දේවල් අතර අග්‍ර වූම දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඔබ දන්නා මේ ලෝකේ නොයේක් දේවල් තියෙනවානේ. මේ නොයේක් දේවල් අතර අග්‍ර වූ එකම දෙයයි තියෙන්නේ. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි අපිට පිට වෙන්නේ. දැන් අපි බලමු අනිත් මාර්ග ගැන. ඔබට මතක ඇති පසුගිය දවස්වල අයිස්ලන්තේ ගිනි කන්දක් පිපිරුවා. ගිනි කන්දක් පිපුරලා මේ දුම් වලාවල් මේ අහසට පැන නැංගා. එතකොට අහසේ මේ වලාවල් තියෙන දුම වීදුරු කුඩු බවට පත් වෙනවා ප්ලේන් එකේ මැෂින් එක ඇතුලේදී. එතකොට ප්ලේන් ඔක්කොම යන්න බය වුණා. එතකොට එතකොට යුරෝපයේ තිබිච්ච එයාපෝට් ඔක්කොම වැහුවා. එතකොට මිනිස්සු ඒක සඳහන් වෙනවා මේ මිනිස්සු දසලක්ෂේවා. ඒ කියන්නේ මිනිස්සු කෝටියකට ආසන්න මිනිස්සු ප්‍රමාණයක් ඒ ඒ තැන්වල හිර වුණා. හිර වෙලා අනන්ත දුක් විඳා. දැන් බලන්න එතකොට තමන් යම් මාර්ගයක ගියා. ඒ මාර්ගයට අනතුරු වෙච්ච ගමන් තමන් දුකකට පත් නමුත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට කවදාවත් එහෙම කරදරයක් වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යාට යහපතක්මයි වෙන්නේ. මොනවාද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගාට? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සම්මා සමාධි. අර අග්ගප්පසාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මේ ලෝකේ සියලු දේවල් අතර අග්‍ර වූ දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි හේතුඵල ධාමෙන් හටගත්තු දේවල් අතර අග්‍ර. ඉතින් යම් කිසි කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි සිත පහදවා ගත්තොත් දැන් මොකද්ද කරන්න කියන්නේ? සිත පහදවා ගැනීම. මොකක් ගැනද? ආර්ය ෂ්ටාංගික මාර්ගය ගැන සිත පහදවා ගත්තොත් ඒ සිත පහදවා ගැනීම ඒකාන්තයෙන්ම ඒ කෙනාට හිත හිතසුව පිණිස පවතිනවා කියලා. එතකොට බලන්න පින්වත්නි ආර්ය ෂ්ටාංගික මාර්ගය අපි යහිවියේ කොහේද? ගෞතම බුද්ධ ශාසනයමයි. නිවන ගැන අපි යහිවියේ කොහේද? ගෞතම බුද්ධ බුදුරජාණන් වහන්සේ වදලා මේ ලෝකේ සකස් වූ සකස් නොවූ යමක් ඇද්ද ඒ සියලු දේ අතර අග්‍ර වූ දේ තමයි නිවන. ඉතින් මේ නිවන තමයි ආරක්ෂක ස්ථාන මේ සත්වයාට තියෙන මේ නිවනේ හිත පිහිටවාගෙන හිත පහදවාගෙන හිටියොත් මේ බුදුරජාණන් වහන්සේ සසර දුක නැති තැන නිවන නම් නැති නිවන නම් තැනක් සසර දුක නැති සසර පීඩා නැති හේතුඵල ධහම නැති හට ගැනීමක් නැති පැවැත්මක් නැති උපතක් නැති මරණයක් නැති නිවන නම් වූ තැනක් සොයාගෙන අපට දේශනා කළා ඒකාන්තයෙන්ම මේ නිවන නම් මිනිස්යාට දෙවියන්ට ඇති රැකවරණයමයි කියලා හිත පහදවා ගන්නවා නම් ඒ චිත්ත ප්‍රසාදියත් එයාට ඇති වෙන දුර්ලභ වාසනාවක් මේ නිසා පින්වතුනි මේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අපට තේරෙනවා ඇති අපිට මේ මේ මනුස්ස ජීවිතයේදී අපිට දුර්ලභ අවස්ථාවක් මේ තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඒ ප්‍රයෝජනෙට ගන්න කොහොමද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහත් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ඒකාන්තයෙන්ම විඥාචරණ සම්පන්නයි. ඒකාන්තයෙන්ම සුගතයි ඒකාන්තයෙන්ම ලෝකවිදු ඒකාන්තයෙන්ම අනුත්තර පුරිස ධම්ම සාරති ඒකාන්තයෙන්ම දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධ ඒකාන්තයෙන්ම භගවා මේ සියලු ගුණයන් බුදුරජාණන් වහන්සේ තුල පිහිටියා මේ ගුණ ඒකාන්තයෙන්ම සත්‍යයි සත්‍යයි කියලා තමන්ගේ හිතේ බලවත් පැහැදීමක් ඇති කරගන්න ඕනේ එතකොට මේ බලවත් පැහැදීම හැම තිස්සෙම තමන්ගේ හිතේ තියෙන්න ඕනේ. මොකද මේ පැහැදීම සලිතවන දේවල් ඕන තරම් ලෝකේ සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඒ සිද්ධ වුණාට ඒ ඒ ඒ සිද්ධ වෙන ආකාරය අනුව අපි මේ පැහැදීම වෙනස් කරගන්න ගියොත් අපිට ඊට වඩා උතුම් කෙනෙක් හම්බ වෙනවාද? හම්බ වෙන්නේ නැහනේ. අපිට මේ මේ වගේ අරහත් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නා දිගුණයන් කිසි දෙවි කෙනෙක් ලෝකේ නැහැ. කිසි බ්‍රහ්මෙක් නැහැ. වෙන වෙනත් කිසිම කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ සමාන කෙනෙක්. එහෙනම් අපිට හම්බ වෙන එකම එක කෙනා කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ කෙරෙහි ඔබ හිත සීත පහදවාගෙන පිටවා ගන්න. එතකොට මේ චිත්ත ප්‍රසාදේ කාටද? Tamanගේ යහපත පිණිස පවතින එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන සිත පහදවා ගන්න මේ ධර්මයෙන් තමයි මේ ලෝක සත්වයා මේ ධර්මය අහලා තමයි මේ ධර්මය හැසිරিলা තමයි සෝවාන් වුනේ. මේ ධර්මය හැසිරিলা තමයි සකදාගාමි වුනේ. මේ ධර්මය හැසිරিলা තමයි අනාගාමි වුනේ. මේ ධර්මය හැසිරিলা තමයි අරහත් වුනේ. එහෙනම් මේ ලෝකයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල තමයි සෝවාන් වෙච්ච අය බිහි වුනේ. සකදාගාමි වෙච්ච අය බිහි වුනේ. අනාගාමි වෙච්ච අය බිහි වුනේ. රහතන් වහන්සේලා බිහි වුනේ ගෞතම ශාසනයෙන් පිට නෙවෙයි. මොකද බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ අනිත් ඔක්කොම ආගම් හිස් කියනවා. ඒ මොකද හේතුව ඒ කිසිම ආගමකට පුළුවන් කමක් නැහැ සත්‍යාව සක්කාය දිට්ඨියෙන් නිදහස් කරවන්න පුළුවන් කමක් නැහැ. රාග දේශ මොහ ප්‍රහාණය කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. විමුක්තිය සාක්ෂාත් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ඔක්කොම කරලා දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. ඒ නිසා ධර්මයේ කෙරෙහි හිත පහදවාගන්න ලෝකයේ එක එක්කෙනා ඒකට අපහදවන්න කරුණු කියයි. මොකද බුද්ධ කාලෙත් එහෙමයිනේ. බුද්ධ කාලේ එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ කිරි හරි පැහැදීමෙන් කතා කළා. අනේ මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ මහානුභාව සම්පන්නයි, මහා 이르දිමත් කියලා කිව්වා. ඒ ළඟ හිටියේ තම හාමුදුරු කෙනෙක්. උදාය කියලා. ඒ හාමුදුරු ආනන්ද හාමුදුරන් අහනවා ඉතින් ඉතින් ඔබ වහන්සේට මොකද ඔබ වහන්සේගේ නෙමෙයිනේ බලේ. ඒ කියන්නේ එතකොට බුද්ධ කාලෙත් හිටිය අන් අයගේ පැහැදීමට ඉරිසියා කරන අය. එතකොට බුදුරජාණන් වහන්සේ උදායි හාමුදුරන්ට කියනවා ආහා උදායි එහෙම කියන්න එපා. දැන් මේ ආනන්ද තුල මේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයේ කොච්චර බලයක් තියෙනවද කියන්නේ මේ සිතේ පැහැදීමට පුළුවන් මේ ආනන්දයන්ට සක්දිමුදු කියන සක්දිමුදුගේ තනතුර හත් වාරයක් ලබා ගන්න. චක් සක්‍ර දේවේන්ද්‍ර තනතුර හත් වාරයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට සක්විති රජ වෙන්න පුළුවන්. මනුස්ස ජීවිතයේ අනන්ත සැප ලබන්න මේ පුංචි වෙලාවේ හිතේ පහදවා ගැනීමට පුළුවන්කම තියෙනවා. නමුත් ආනන්ද මේ ජීවිතේ රහත් වෙන කෙනෙක් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ආනන්දයන් මේ ජීවිතේ රහත් වෙනවා. නමුත් මේ චිත්ත ප්‍රසාදයට මේ විදිහට පුළුවන්. ඒ නිසා මේකට මොකුත් කියන්න එපා කියනවා. ඉතින් මේ නිසා පින්වත්නි මේ අපේ මේ හිතේ ඇතිවන පැහැදීම පුංචි එකක් කියලා අපි කල්පනා කළ යුතු නෑ. සමහරවිට මේක අපිට සදාකාලිකවම රැකවරණයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඒ තමන් තුළ ඇති වෙන පැහැදීම මතයි ඒක තියෙන්නේ. මේක මේ තම තමන් ඇති කරගත යුතු එකක් නෙයි. තව කෙනෙකුට දෙන්න පුළුවන් එකක්. තව කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේක තම තමන් විසින් ඇති කරගත යුතු එකක්. තම තමන් විසින් පිළිටුවා ගත යුතු එකක්. දේශනාවේ මතකද ධර්මයක ගුණයක් තියෙන ඕපනායික කියලා. ඕපනායික කියන්නේ තමා තුළට පමුණවා ගත යුතු. තමා තුළට පමුණවා ගත යුතු තම තමා විසින් ඇති කරගත යුතු. ඉතින් මේ නිසා මේ ශ්‍රද්ධාව කියන එක එනම් කාතුලද ඇති කරගන්න ඕනේ. තමා තුළට පමුණවා ගන්න මේකේ වාසිය තේරෙන්නේ දැන් නෙමෙයි. සමහරට මේ වෙනකට අපි අවුවෙන් වැස්සෙන් පීඩා විඳගෙන මේක අහන්නේ. ඒතර වාසිය තියෙන්නේ මේකේ දැන් නෙමෙයි. තමන් අසරණ වෙච්ච වෙලාවට. තමන්ට කර කියාගන්න බැරි වෙච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන සිහිකොට තමන්ට පුළුවන් නම් ඒ රැකවරණේ හිතෙන් අල්ල ගන්න. ඒක අල්ලගන්න තියෙන අතින් නෙමෙයිනේ. මේ රැකරුනේ අල්ලගන්න තියෙන මොකෙන්ද? සිතෙන් අල්ලගන්න තියෙන්නේ. සිතෙන් අල්ලගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේකට ඒකාන්තයෙන්ම මම හිත පහදවා ගන්නවා. ඒකාන්තයෙන් මම හිත පහදවා ගන්නවා. ඒක සත්‍යයි සත්‍යයි කියලා ඒක හිතෙන් අල්ලගන්න පුළුවන් නම් ඒ හිතෙන් අල්ලා ගැනීමමයි Tamanට තියෙන ආරක්ෂාව. රැකවරණය ධර්මයේ ඒකාන්තෙම සත්‍යයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාන්තෙම නිවන කරා යනවා ඒකාන්තෙම සත්‍යයි මම මේ ගැන හිතෙන් මම මේ ගැන පැහැදිලා තියෙන කියලා මේක හිතෙන් අල්ලගත්තු චිත්ත ප්‍රසාදය ඒක අනිවාර්යයෙන්ම Tamanට ආරක්ෂාවක් රැකවරණයක් සලසා දෙනවා ඒ නිසා පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපගේ හිතේ ආරක්ෂාව පිණිස යහපත පිණිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අපගේ සිත් තුළ පිහිටාවා ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව අප තුල මනවින් පිහිටාවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුල ආදී මහ රහතන් වහන්සේලා කෙරෙහි අපේ හිතේ ඇති පැහැදීම අපගේ සිත් තුළ මනවින් පිහිටාවා සාදු සාදු අපට මේ ගෞතම සාසනය තුළම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කොට රැකවරණේ ලබා ගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු